දැන් මම මං දේශනා කරපු ටික තේරුණාද? ඒකේ මොනවද ප්‍රශ්න මොන හරි තියෙනවද? නතේරව තරක් සංයහොත අදහස් කරේ සාමාන්‍ය සිතට ඉන්න අකුසල මූලික දේවල් දැකගෙන විදිහට සති සති සම්පජාන සතියෙන් අපේ දිනදා කටයුතු කරන එක මේ සීලයේ පැත්තේ මූලික වශයෙන් සතියෙන් එදිනෙදා කටයුතු කරනවා කියන එකකින් අදහස් කළේ දේවල් බාහිර දේවල් නෙමෙයි අපේ තුළ යම් විකාශයක් තියෙනවා. අපිල කපුටිය පොල් ගන්නවා. පොල් ගන්නකොට සම්පූර්ණයෙන් අපි පොල් ගන්නවා පොල් ගන්නවා කියලා හිතනවා. නෑ නෑ නෑ. ඉතින් මෙන්න මේක දකින්නවා. ඒක පිළිසුදු වෙන්නේ දැන් මේක දැන් මම පොල් ගන්නවා. පිළිපාත්‍ර පොල් වැටෙනවා. මේ නියම ඒ ක්‍රියාවලිය ගැන මේ මුගලීමේ අපේ මනසට එන මේ අනවශ්‍ය කියලා අපිට අපේ අපේ හිතේ අපි විනාශ කරන්නේ. ඒ හිතට නරක සිතිවිලි මේක පාලනය වෙනවා. වහන්සේ දැන් අදහස් කරේ මේ විදිහට සීලය දැන්. නෑ ඒ විදිහට නෙමෙයි මම අදහස් කරන්නේ. සීලය රකින්න කියන එක. ඒ විදිහට නෙමෙයි මම අදහස් කරන්නේ. මේ සීලයෙන් නිවනම අරමුණු වෙලා තියෙන ඕනෙ මිසක ඒ ක්‍රියාවලියට 100න් හිටිය කියලා නිවන අරමුණු වෙන්න අපිට හම්බ වෙන්නේ ලෝක දෙයක්නේ. ලෝක දෙයක් කරද්දි ලෝකෝත්තර දෙයක් උපදින විදිහේ නුවණක් අපිට එන්නට ඕන. මිසක මේක ලෝක මට්ටමේ රැඳිලා හරියන්නේ නැහැ. දැන් අපි මෙහෙම මිරිඟුව අපිට හම්බ වෙනවා. අපි ඉතින් දැන් ලෝකේ දේවල් මුකුත් හිතන්නේ නැහැ. ලෝකේ තියෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ. එක එක දේවල් හිතන එක නතර කළා. පිරිසිදු සිහියෙන් මේ ජලය කියලා බලාගෙන හිටියු. දැන් පේන දෙන්නේ අපි දන්නේ. ජලය කියලා බලාගෙන හිටියු. හරිද? ඒ කියන්නේ දැන් අතීතය ගැන හිතුවේත් නෑ අනාගතය ගැන හිතුවේත් නෑ. නොයේක් නොයේක් විතර්ක හිතන්නේ නෑ මොකද? පිරිසිදු සිහියෙන් කියන හොඳ සිහියෙන් මේ පේන දේ දිහා බලාගෙන ඉන්න හොඳට. හරිද? දැන් පේනවා ජලයේ මෙහෙම වෙනවා, දඟලනවා මේ වගේ. දැන් මේ යථාර්ථයේද මේ පිරිසිදු බලාගෙන හිටියත් මේ තුල මෝහය නැද්ද? තියෙනවනේ. මිරි ජලයේ නැති තැන මිරිඟුව තියෙන තැන ජලය වගේ පෙනෙන මේ සිද්ධියම මෝහයි නේද? යථාර්ථය පේනවද මේ? දැන් අපි අතීතේ හිතන්නේ ඔබතුමා අතීතේ හිතන්නේ නැහැ වෙලාවට. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ කිසිම වර්තමානයක් හිතන්න වර්තමානයක ඉන්නේ. වර්තමානයේ නැද්ද මෝහය මේකේ? ජලයේ තියනවා කියලා හිතුනොත් මේ වර්තමානයේ මෝහය නැද්ද? මේ උපේක්ෂාවේ මෝහය නැද්ද? මිරිගුව තියෙන තැන ජලය හැටියට දකිනවා නම් ඒක සම්මාද? මුත්‍යාව. ඒකමයි මේ සංඥාව කියන විදිහ. නැති දෙයක් ඇති හැටිද පෙන්වනවා. අතීතය ගැන නොහිතුවත් අනාගතය ගැන නොහිතුවත් වර්තමානය තුල මේ සම්මා දිට්ඨි කියන කාරණාව නැති වුණොත් සම්මා දිට්ඨියට සිය නැති වුණොත් බුදුහාමුදුරු දේශනා කරන්නේ රූපෙට සිය නෙමෙයි වේදනාවට සිය නෙමෙයි යෝනේ සංකාරට සිය නෙමෙයි යෝනේ විඥාණයට සිය නෙමෙයි යෝනේ මේ සංකත ස්කන්ධ ටික. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියක් ඕනේ. සම්මා දිට්ඨිය කුසලයේ සිහි කරගන්න සිහිය ඕනේ. මේ රූපේ ඇත්ත දකින්න සිහිය ඕනේ. ඒකෙන් පෙන්වන්නේ රූපේ කෙරේ සිහිය නෙමෙයි. දැනුත් අපි රූපේ කෙරේ තමයි සිහිය පවත්තන. දැනුත් සිහිය මේකට සිහිය යොමු නොකොට මට ගත්ත හැකිද මේ බලන්න. බෑ. අපිට වැරදිච්ච තැනක් තියෙනවා ලෝකෙට. ඔක්කොම සිහිය කියනක යොමු වෙන්න ඕනේ බුදුහාමර පෙන්වන කායනුපස්සන වේදනුපස්සන කියලා මේ හතරෙන් පෙන්නුව පෙන්නකොට අපි හිතන්නේ රූපයට 100 කියලා. මේකෙ පෙන්නේ මොකද? රූපේ නිවැරදිව දකින්න 100. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ 100ක් සම්මා සතියක් ඕනේ. එහෙනම් දැනුත් මේ බලන 100 හරිනේ. කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝක අභිජ්ජා දුමනස්සං මේ පද ව්‍යංජන ලෙහෙල බලන්න කායේ කායානුපස්සේ විහෙරති කායේ කායානුව බලන්න මොකද්ද ආත්තාපි සම්පජානෝ සම්පජාන කියන්නේ මොකද්ද යා පඤ්ඤා පජානන විචය පවිච්‍ය සංලක්කන උපලක්කන පච්චුපලක්කන මේ ප්‍රඥාව හඳුනනවා නම් මම හැටි එහෙම හයියෙන් කියනකොට තමයි මේක මට කියන්න එතකොට සම්පජාන කියනකින් කිය සම්මා දිට්ඨිය එතකොට ආතපි කෙලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියෙන් කය කයano බලන්න කොහොමද කෙලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහිය මේ සිහිය රූපය ගැන පතිත වෙන්න ඕන මේ සිහිය කොහොමද සම්මා වෙලා නුවණින් ඒකෙන් කිව්වේ සම්මා දිට්ඨියද සිහිය මිසක මේ සතර මහා ධාතු ස්කන්ධයට සිහිය යොමු කරන කරන්න කියන එක නෙමෙයි මේ රූපය තීලක් වෙන්න කියන එක නෙමෙයි රුකේ ඇත්ත දකින්න සිහිය. එතකොට සිහිය ගිහිල්ලා තියෙන සම්මාදිට්ඨිය අනුව මිසක. තේරෙනවද මේ කියන එක තේරෙන්නේ නැහනේ. ලෝකෙ කෙනෙක් තමයි ස්කන්ධ ටිකර සිහිය යොමු කරන්නේ. දැනුත් අපි ඒක කරනවා. ලෝකෙ ඔක්කොමලා. අපි මෙච්චර කල් හිතාගෙන කායන පසන. රූපයට තමයි සිහිය යොමු කරන්නේ කියලා. ඉතින් දැනුත් අපි ඒක කරනවා. එහෙම නෙමෙයි. මේ රූපයේ ඇත්ත ඇති හැටි දකින්න අපිට සිහිය හම්බ වෙන්න ඕනේ. ඒකයි මෙතන සම්මාදිට්ඨි කිව්වේ. මේ සම්මා සති කිව්වේ. ඒකයි සීය සම්මා සති මිච්ඡා සති කියලා සීය නම් කරන්නේ. මේ දැක්ම වැරදි දැක්ම අනුව නම් ගියේ මේ සීය මේකට කියන මිච්ඡා සති කියලා. නිවැරදි දැක්ම අනුව නම් ගියේ මේ සීය ඒකට කියන සම්මා සති කියලා. ඉතින් රූපය අනුව නම් ගියේ මේ සීය රූප සති කියන්න වෙන්නේ. ඇයි ඉතින් රූපය අනුව නේ ගිහිල්ලා තියෙන්නේ එහෙමනම්. එහෙම කියන්න බෑ. රූපය කියන්නේ ලෝකේ දෙයක්. චිත්ත චෛසික රූප කියන්නේ ලෝක දෙයක්. ওই චිකම දුක්ඛ සත්‍යයයි පරමාර්ථය. ලෝකියත්ත. නමුත් මේ සිහිය කියන එක අපි ඒකයි. අපි සිහිය කියන එකේ අර්ථය තෝරගන්නේ නැති හින්දා අපි මේ මුලා වෙන්නේ. අපි මොන හරි දෙයක් කරන්නේ. අපි හිතන්නේ කොහොම හරි තියෙන් හිටෙනම් හරි. එහෙම හිතේ කියලා සම්මා කියන්නේ නැහැ. වීර්යයට toy ටිකමයි මට කියන්න තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ වීර්යයක් වෙන්නට ඕනේ. මේ නිවැරදි දැක්ම ඇති කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. නිවැරදි දැක්ම ඇති කරගන්නම සිහියක් යොදන්නට ඕනේ. නිවැරදි දැක්ම ඇති කරගන්නටම උත්සාහයක් යොදන්නට ඕනේ. එතකොට තමයි මේ සම්මා සති සම්මා වායාම කියන කාරණාව වෙන. ඒකයි මහණෙනි නුඹලට සපරිවාර කොට සප්‍රත්‍ය කොට සම්මා සමාධිය දේශනා කරමි. මහණෙනි සම්මා සමාධිය පිරිවර සහිතයි ප්‍රත්‍ය සහිතයි කියනවා. සම්මා සමාධියට කමඨහන කියනවා නුඹලට. මොකද්ද සම්මා සමාධියට හේතුව? මහණෙනි සම්මා සමාධියට පිරිවර මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මහණෙනි මෙන්න මේ ටිකයි සම්මා සමාධියට පිරිවර. හිත සමාධි කරන්න කියලා අපිට කරන්න තියෙන්නේ අර ටිකේ ඉන්න එක. ඒ ටික තමයි මම ඔය කිව්වේ ඉතින්. සීලය සීලය ඇතිවීමත් නැතිවීමත් සීලය නැති වෙන හැටි නැති කරන හැටි දන්න එකම මගේ සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය මම තව පැත්තකින් මේ පෙන්වෙන්නේ. මේ ලෝකේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගත් කියන හතර තව පැත්තකින් පෙන්වෙන්නේ. යම් දුස්සීල බවක් තිබුණා නම් මේ මොකද්ද? දුක්ඛ සමුදය. ප්‍රතිඵලය මොකද්ද දුක? දැන් සිල්වත් බවක් තිබුණා මොකද්ද මේ මාර්ගය? ප්‍රතිඵලය නිවන. මම මේ පෙන්නේ දුකයි දුක ඇති බවයි නැති බවයි නැති කරන මගයි දෙක. ඔගොල්ලෝ නොදන්නවා වුණාට සීලය කියලා දැනගත්තට මේ තියෙන මෙතන මේක. මේ ටික දැනගත් මේ ටික දන්න බව මේකයි. ඒ වචන ඕනේ මේක ඕන තොටුපළකින් එන්න පුළුවන් කියලා කිව්ව එකයි. සීලය සීලය ඇතිවීමත් නැතිවීමත් දැකලා සීලය නැති කරන ප්‍රතිපදාව නැති සීලය නැති කරන හේතුව නැති කරන ප්‍රතිපදාව කියලා දැනගත්තාම මෙහෙමයි කරන්න ඕනේ කියලා එපමණික ඔගොල්ලෝ සම්මාදිට්ඨි. ওই දැක්ම සම්මාදිට්ඨි. ඊට පස්සේ ඒ සීලය රකින්න ඕන කියලා මේ උත්සාහය. ඒකට ඕගලන්ට කියන සම්මා වායාම. ඒ සඳහා ඕගලන්ට සීය ඒකට කියන සම්මා සති කියලා. එතකොට මේ සීලය පොල් ගන්නවා කියලා කොහොම හරි තැනක නෙමෙයි රැකෙන්න ඕන. තේරෙනවද? ඒ කියන්නේ අද පොල් ගන්නවා කියලා තැන පොල් ගන්නවා කියන මේ ටිකේ මෝහය තියෙනවා එහෙම. ඉගෙන සම්විසයෙන් පිට අලෝභ ආශේෂව සීලය රැකගෙන යනවා නම් ප්‍රමෝහෝම ඇතිකදී ඒ නිසා තමයි මේ මේ සීලය කියන එකේදී මේ ශාසනයෙන් බැහැර එකේදී ඒ සිල්පදේ රැකපමණකනොත් ලෝභ දේශ දෙක නොතිබුණා. ඒ මෝහය තිබුණා. මේ සීලේ වටිනාකම කියන එක අරගෙන දුන්නේ මම නොකිය ලෝභ දේශ මොහකින් තුනම නැති වෙන්න ඕන කියන එක. මේක ආර්ය සීලයක් උනේ ඒ නිසයි. මේක ආර්ය වෙන්නේ නැහැ මෝහය තියෙනවනම්. ලෝභ දේශ දෙක විතරක් නැති වෙලා මෝහය හෝ මේ තුල තියෙනවනම් මේක ආර්ය සීලයක් වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. මෙන්න මේ වගේ ඊටාම ගැඹුරු පරාසයකට එන්න ඕනේ මේ කරුණ. එහෙම නැතුව මේ මේ පුද්ගල භාවයේ දුර වෙන එක කරුණක් අපි මතක තබා ගන්න මේ දහම ඉගෙන ගැනීමෙන් දැන ගැනීමෙන් ඒ දහම ඉගෙනගත් දැනගත් තව පුද්ගලයෙක් නිර්මාණය වෙන්න බෑ මේ දහම නිසා පුද්ගල භාවය දුර වෙන්නට ඕනේ මේ සීලය රකින්න තව කෙනෙක් නිර්මාණය වෙන්නට බෑ මේ සීලය රැකීමෙන් ඒ පුද්ගල භාවය අතහැරෙන්න ධම්ම වෙන්න ඕනේ ජීවිතේ ජීවිතය කියලා දහම් මොහොතක් හම්බ වෙන්න ඕනේ මිසක තව පුද්ගලයෙක්ගේ දහමක් හම්බ වෙන්න බෑ. ඒ වගේ දෙනකොට මේක එන්න ඕනේ. එහෙම නැතිනම් මේක තේරුමක් නැහැ. ඉගෙනුමක් නැහැ. දුක කියන එකයි මේ එහෙම පුද්ගල භාවයේ පවතිනවා කියලා කියන දුක පවතිනවා. පුද්ගලයෙකුට වෙන වෙන්න තියෙන දුක ඔක්කොම විඳින්න වෙනවා. පුද්ගලයෙක් ඉපදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මැරෙනවා නම් මේ යම්තා පුද්ගලයෙකුට වෙන දුකක් තියෙනම් මේ ඔක්කොම දුක් ටික විඳින්න වෙනවා. අනාත්ම ධර්මතාවයක් ඇති වුණොත් ඒ ධර්මතාවයට නෑ ජාති ජරා මරණ ශෝක පරිදේව කියන ධර්මතා ධර්මතාවය. තමා දහමක් වෙන්න ඕනේ ධර්මයක් වෙන්න ඕනේ. පුද්ගල භාවයේ සම්පූර්ණ අතහැරෙන්න ඕනේ මේක. ඒකයි. උගර තියෙන දේ තමයි අනාත්ම. නාත් තමාගෙන මේ අනාත්ම වෙන්න ඕනේ. අවුත්‍රේතාවිනාස දැන් ඔය ඔබී දැන් අපිට අපේ මරණය වුණාම හිතා ගන්න දැන් දේශුත්තක් දැනෙනවා. හේතුව වශයෙන් බලනවා. ඊළඟට දෙයක් උරකා කරනවා නම් ලෝභයක් කියන එහෙම හිතනවා. එතකොට අපි වැඩක් කිරීම එහෙම එහෙම නෙමෙයි මං කියන්නේ. ඒ ඔබතුමී කියන්නේ ඔබ කියන එක හරි. නමුත් මං කියන්නේ මෙහෙමයි. ඔව් හරි. දැන් අපි දන්නවා ඉගෙන ගත්තා මේ සිල්පදයේ සීලය රැකුණනන් රැකුණේ ලෝභ ද්වේෂ මෝහ නැති සිතකින්මයි කොයි වෙලාවක හරි ලෝභ දේශ මොහ සිතක් ඇති වුනොත්මයි සිල්පදේ කැඩෙන්නේ. දැන් ලෝභ දේශ මොහ උපදින්නේ නැතිවි විදිහට අලෝභ දේශ අමෝහ සිත්ම විතරක් උපදින විදිහට හුරු කරනවා. හුරු කරන්න පුළුවන් මේක. අපි යම් පැත්තක් නිතරම නිතරම නිතරම හුරු කළාම නිතරම උපදින ගන්නේ ඒ පැත්ත. එහෙම නුවණකින් තමයි සිල් රකින්න තමයි බුදු ගුණ හිතනවා. අසුබේ හිතනවා. මරණය හිතනවා, මෛත්‍රිය හිතනවා. මේ ටික කළාට දර්ශනය බොහොම ගැඹුරුයි මෙයාට. ඒ කියන්නේ නිවන කියලා රොම් පවතිනවා. මේ කරන ටිකෙන් පණවන්න බෑ මේක සමතද විපස්සනාද කියලා. ඒ කියන්නේ මේ ලෞකිකද ලෝකෝත්තරද කියලා. සම්මා දිට්ඨිය මතයි මේ කාරණාව තියෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය යුක්ත නිවන කෙලවර කොට ඇති කෙනෙකුට බුදු ගුණ හිතන්න පුළුවන්. එහෙම දර්ශනයක් නැති කෙනෙකුට බුදු ගුණ හිතන්න පුළුවන්. අසුභයත් හිතන්න පුළුවන්. ඒකයි පෙන්වන්නේ මේ හතරට පෙන්වන මොකද්ද බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉතිම චතුරාර්යක බික්කු භාවයේ සීලවා සිල්වත ආරක්ෂාව පිණිස මේ හතර කරනවා නිතරම ඈ බික්කු භාවයේ සිල්වා කැසිල්වත් භික්ෂුව ආරක්ෂාව පිණිස කරනවා ඕකෙන් අපි හිතාගෙන ඉන්නේ මේ හතර නිතරම හිතනවා නම් අමනුෂ්‍යව එහෙම එන්නේ නැහැ යක්කු ගහන්නේ නැහැ කියන්නේ. එහෙම නෙමෙයි ආරක්ෂාව කිව්වේ. අනාරක්ෂිතයි කියන්නේ අකුසල ධර්ම විලා සතර අපායට වැටෙනවා නම් ඒ වැටිල්ලෙන් බේර ගන්නවා අපි. අකුසල ධර්ම වීම නිසා හිරේ විලංගුවේ වැටිලා නිന്ദා අපහාස ඇවිල්ලා ගුටිබැට කණ්ඩ වෙනවා නම් අද ඒ අකුසලේ උනේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ. එහෙම අකුසලයක් ඇති වෙන්න නොදී රකින්න අපිව. මේ හතර කරන කෙනා තේරෙනවද? ඔන්න ওই විදිහට ඉරියව් පවත්නකොට මේ සිල්ල රැක ගන්න දන්නවා. ওই විදිහට කාලයක් නිතරම හැම වෙලාවෙම එකකමට නකුණත් ඇති. හතරමුණත් හිත හිතා ඉන්නකො මොකක් වෙයිද කියලා. නිදි දුරු ඕකට දැන් අමතරව නිදි දුරු කරනවා. ගොඩාක් නිදා ගන්නෑ. මොකද මේ දැන් හුරු කරන්න එකක් තියෙනවනේ යට මොකද දන්නවා නිතරම ලෝභ දේශ මොහ සිත් ඇසුරු නොකොට ඒක පිරිහෙන්න ඇරලා අලෝභ අධ්‍ය සමෝහ කියන දේම නිතරම මතක් වෙන විදිහට හුරු කරලා තියන්න පුළුවන්. එතකොට දැන් අපිට එක එක දේවල් සිහි වෙන්නේ. ওই වගේ කුසල ධර්මයන්ම සිහි වෙන මට්ටමක් එනවා. ඉබේම මේක හිතලා හිතලා හිතලා මේ විදිහට හුරු කළාම හුරු වෙන සතිපට්ඨාන කියන්නේ ඒකයි. සිහිය පිහිටුන එක වඩන්න පුළුවන්. වඩනකොට වැඩෙනවා. මෙහෙම වෙච්ච දවසක් තියෙනවා කාම සහගත සංඥා මනසිකාරයම දුර වෙනවා. එදාට මේ ආවර්ණීය ධර්ම දුර වෙලා ඒ කුසල් සිත්ම උපදින්න ගත්තාම ගන්නකොට නීවරණ ධර්මම දුර වෙනවා. දුර වෙච්ච දවසට හිත සමාධි වෙනවා. හිත සමාධි වෙනකොට මේ දුක නේද මේ කතා කරපු දේ නැත්තට වෙනවා. සීලය කියලා කිව්වනම් මේ සීලය කිව්වේ සැප නේද? නිවර නේද? දුස්සීලකම කියලා කිව්වනම් මේ දුක නේද? මොකක් නිසාද? යම් දුස්සීලකමක් තියෙනවා නම් මෙලෝ වේවා පරලෝ වේවා යම් දුකක් තියෙනවා නම් මේකට මග නේද දුකයි දුක්ඛ සමුදය දෙක ඕකෙම ඕගලන්ට පේනවා එයා සිල්වත්කමක් තියෙනවා නම් මේ දුකේ දුකේ නැතිකමත් ඒකට මගක් නේද මේ මේ කරුණ ටිකම පේනවා හිත සමාධි දවසට ඕක මම කෙටි කළා මම ගත්තා ඊතා පුලුල් පරාසයකින් ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා මේ දුක් ටිකම ඕගොල්ලන්ට දුක හැටියට පේනවා. දුස්සීල කෙනාම භවයෙන් භවයට භවයෙන් භවයට යනවායි කියලා පේනවා. ඈ ඒ දුස්සීලකම ඕගොල්ලන්ට දකින්න පුළුවන් රාග සිත, මෝහ, දේශ සිත, මෝහ සිත කියන මට්ටමට එනකම දුස්සීලකමට හේතු ටික දකින්න ඕගොල්ලෝ. එහෙනම් මේ හේතු ටික ඇතිතක් මේ දුස්සීලකම නැති වෙලා නැහැ. ඒ කියන්නේ එයා පණවන්නේ නැහැ රාග දේශ මොහ කියන හේතු ටික තියෙන තාක්ම සිල්වත් කියලා පණවන්න බෑ කියන තැනට එනවා. ඇයි මේ හේතු තියෙනවා නම් අද මේ ටික නොකලත් හෙට දවසේදී හරි මේ ටික කරන්න පුළුවන්කම නැතිවලා නැද්ද? රාග දේශ මොහ කෙලෙස් සහිත දුරුුනේ නැත්තම් නේ? ඒ ප්‍රථම ධානයට එනකම නැත්නම් සමාධිය කියන තැනට එනකම මේ කාරණාව පේනවා. තියෙනවා. ওই ටිකෙන් ඕගොල්ලන්ට පේනවා අර න්‍යාය එනවා. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති අයං උචිත බික සම්මාදිට්ඨ කියපු දහම්පරයය ඕගලන්ට හම්බ වෙනවා මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ මේක නේද මේ අපි කරලා තියෙන්නේ අකුසලයක් දැන අකුසල මූලයක් දැන කුසලයක් දැන කුසල මූලයක් දැන මේ අකුසලේ දුරු කළ කුසලයේ උපදින තැන ස්ථාවර කරගන්න නේද මේ අපි ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒ ටිකක් තේනේ. අහලා තියෙනව නේද සම්මාදිට සූත්‍රයේ පෙන්නන අකුසලං ජපජානති අකුසල මූලං ජපජානති කියලා. එයා මේක අකුසලේ දනින්නම් අකුසල මූලේ දනින්නම් කුසලේ දනින්නම් කුසල මූලේ දනින්න හෙතම සම්මාදිට්ඨි වෙයි. මමය මගේ යන මානය නස මම වෙමි යන හැඟීම හා මානය නසල මේ ජීවිතේම දුක් කෙලවර කරනවා. සම්මාසත් පිළිබඳව අපිට වැඩක් කරනකොට දැන් ඒකේ ලෝකතේ මොහේවට යන්නේ නැතුව අපේ වැඩේ කරන එක ගැන දැන් හිත යොමු කිරීම මේ එහෙම වෙනවා සම්මා සතිය සම්මා වුණ සම්මාදිට්ඨිය නිසායි මේ ගමන යනකොට ලෝභ දේශ මොහ අකුසල ධර්මය නූපදීවා නූපන නූපදින විදිහට මේ කටයුත්ත කරන්න ඕනේ කියන අදහසක් තියෙනවනම් මේක මෙයාගේ සම්මාදිට්ඨිය කරන ක්‍රියාව මත නෙමෙයි මේ සිද්ධිය තියෙන්නේ දැන් ලෝභ දේශ මොහ අකුසල ධර්මෙන් නැතු කුසල මානසිකාරයක හිත තබාගෙන හිත රැකගෙන ගමන යනවා. බුදුගුණ හිත හිත යනවා කියන්නේ දැන් මේ සම්මා සතිය මේක කරන්නේ. මේ කරන ඉරියව්වේ ලෝභ දේශ මොහ ඇති වුණොත් දුක් විපාක ඇති කරන මේ සීලය කැඩෙනවා කියලා දන්නවා. ලෝභ දේශ මොහ නැති වෙන විදිහට කටයුතු කළොත් ඒ තුලින් කුසල ධර්මයක් සිද්ධ වෙනවා ඒ තුලින් යහපතක් ඇති වෙනවා කියලා දන්නවා අකුසල ධර්ම දුරු කළා කුසල ධර්ම කරන මේ ක්‍රියාවට 100න් ඉන්න ඕනේ 100 කියන එක එතනින් වැඩෙනවා මිසක මේ කරන ක්‍රියාව තුල පදනම් වෙලා නැහැ මේ කරන එකේ ඇත්ත දකින්න කියන එකක් හෝ වැරදියක් දකින්න කියන එක තේරෙනවද මේ කියන්නේ මෙහෙන් මිදෙන්න බෑ යන එන ඇවිදින ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ සම්පජානකාරී හෝති බුදුජාන හොඳ උපමාවක් වෙන අපි නම් කියමු කිසි පුරුෂෙක් උඩත් යටු කටත් කටු යටත් කටු ඉස්සරහනත් කටු පිටිපසෙන් කටු දෙපැත්තෙන් කටු තියෙන වනයකට එළඹුණොත් බොහෝම පරිස්සමෙන් අඩිය තියන්න කියනවා. ඇයි? කටු වැනෙන්න එපා කියලා. කටු නොවැනේවා කියලා. හරිද? දැන් අඩිය තියෙන ක්‍රමයේ වැරද්දද දෝෂේ? දැන් දැන් කටු වෙනෙන්නේ නැති වෙන්න මේක තියෙන්නේ නේද? ඒක එතකොට දැන් අපිට ඕනෙකම තියෙන්නේ යන්න ඕනේ. කටු වෙන ගන්න නැති වෙන්න ඕනෙකම තියෙන්නේ. නේද? යෑමේද දෝෂේ තියෙන්නේ කටු වෙන ගන්න විදිහට යෑමේද දෝෂේ තියෙන්නේ. කැටු වෙන ගන්න විදිහට යෑමේ දෝෂේ මිසක යනවා කියන ක්‍රියාව තුල දෝෂයක් තියෙනවද? නැහැ. යනවා කියන ක්‍රියාව හරියට නොදැක එකද දෝෂේ තියෙන්නේ දැන්? කටු වෙන ගන්න කියද දෝෂේ තියෙන්නේ? කටු වෙන ගන්න කියද දෝෂේ තියෙන්නේ? කටු වෙන ගන්න නැතුව යන්නේ කොහොමද කියලා බලා ඉගෙන ගන්නකො. වැඩ කටයුතු කරනකොට කටු වෙනගෙන වැඩ කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආර්ය විනය රූපය කටු, සද්දය කටු, ගන්ධය කටු, රසය කටු, ස්පර්ශය කටු. මේ කටු වෙන ගන්න එපා. යන්න බොහොම පරිස්සමෙන් දකින්න දේ රාග දේශ මොහ ඇති නොවන විදිහට යන සිද්ධියේ ගැන නෙමෙයි මේ දෝෂේ තියෙන ප්‍රශ්නේ තියෙන. මේ යෑම කරනකොට දකින අහන දේ තුල රාග දේශ මොහ ඇති වෙනවා නම් දැන් යන්නේ කොහොමද කටු වෙනගෙන? එහෙනම් මේ යන එකේ නෙමෙයි දෝෂේ කටු වෙනගන්න විදිහට යන එකේ දෝෂේ තියෙන. සද්දයක් ඇහෙනකොට නිමිති වශයෙන් ගන්නවා අනු නිමිති වශයෙන් අරගෙන කටු වෙන ගන්නවා. ගන්ධ සුවඳ ලබනකොට රස විඳිනකොට මේ යන කටයුතු කරනකොට ආයතන පහෙන්ම අසංවරව යනවනම් මේ කටු වෙනගෙන යනවා. ඉතින් අපිට අපි කරන්න ඕනේ සිහිය කියන එක කරුණු දෙකක සම්මා සතිය මේ සම්මා සතිය දෙකට බෙදෙනවා සිහිය දෙකට බෙදෙනවා අපිලාපන සිහිය හා උපගන්හන ලක්කන සිහිය කියලා සිහිය දෙකට බෙදෙනවා අපිලාපන සිය කියලා කිව්වෙ මොකේදද? විලාපන කියන්නේ පාවෙනවා. අරමුණෙන් අරමුණට ඔහේ හිත හිත යනවා. ලබු කබල් ගහගෙන යන්නේ උඩ ඔය වගේ උඩින් උඩින් උඩින් උඩින් යනවා. එහෙම යන්න නොදී හිත රැක ගන්න බව සිහිය. උපගන්නන ලක්කන සිහිය. සිහි කරලා දෙනවා. මේක කුසල්ය මේක අකුසල්ය මේක හොඳය මේක නරකය කියලා හොඳ දේ ගත යුතුයි නරක දේ අතහරින්නයි කියලා යහපත සිහි කරවල දෙන්න 100ක් ඕන. මේකට කියනවා උපගන්හන ලක්ෂණ සිහිය කියලා. අපිලාපන සිහියෙන් සමතේ වැඩෙනවා, උපගන්හන සිහියෙන් විදර්ශනාව වැඩෙනවා. මේ සිහිය සමති දර්ශනකේ දෙපැත්තටම අනුග්‍රහ දක්වනවා. දෙකම සම්මා. මේ වෙන්වතුන්ට පුළුවන් යන්න එන කටයුතු කරන්න සමත කමඨහනකට හිත තබලත් කටු යන ගන්න නැතුව ඉන්න පුළුවන්. විදර්ශනාවට හිත තබලත් කටු යන ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ ආයුධ දෙකෙන් කුමන හෝ ආයුධයක් කුමන හෝ ඇඳුමක් දරාගෙන මේ වෙන ගන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැතුව ඒකේ යද්දි මෙහෙමමයි කරන්න ඕනේ කියලා එකක් නෑ. එක එක චරිතනානත්වයේ මත බොහෝ අපි කියමුකෝ දැන් ඕකට යනකොට යනවා යනවා කියන එක විතරම නම් තියෙන්නේ. ලෝකෙ ඔක්කොට මිදෙන්නේ ඔච්චරයි. එහෙම නැහැ. චරිත නානත්වයක් තියෙනවා. කමඨන් 1000ක් 100 ගණනක් තියෙනවා. ඕනම කෙනෙකුට මේ ක්‍රියාව කරන්න පුළුවන් එක එක්කෙනාට වරොත්තු දෙන්න තැනි. අපි නිකමඩ කියමු ඒ කරන එකටම නම් 100 තියෙන්නේ. ඈ මුළු ලෝකයේම ඉන්න ඔක්කොටම එහෙමද? එහෙමනම් බ්‍රහ්මයන්ට එහෙම නිවන් දකින්න බෑ මේ වගේ කයක් නැහැ. යෑමක් එමක් නැහැ. ඈ නමුත් ඒ විතරකුත් නෙමෙයි. අපි කියමු දැන් අතපය අතරම නැති කෙනෙක් ඉන්නවා. යන්නේ නැති වුණොත් කමටහන නැහැ. ඒ දැන් යන්නේ කියන සිය බලන්න තියෙන්නේ යන්නේ නැති වුණොත් ඔයගලන්ට කමටහන නැහැ. ඇවිදින්න බැරි වුණොත් එහෙම කමටහන නැති වෙනවා. ඇයි ඒකන මම කියන එක තේරෙනවද? තේරෙනවනේ. ඒ නිසා ඒ ඉරියව්ව මත නෙමෙයි අපේ මහත්වෝ තීරණය වෙන්නේ. ඉරියව්ව පරිහරණය කරන මානසික මට්ටම මත යමක් නුවණින් කරනවා මෝඩකමින් කරනවා කියලා කරුණක් නැහැ ලෝකේ. කරන ක්‍රියාවට නුවණ යෙදුනොත් මේක නුවණින් කරනවා කියනවා. කරන ක්‍රියාවට මෝඩකම යෙදුනොත් මෝඩකමට කරනවා කියනවා. කරන දේ මත නුවණ හා අනුවණකම යෙදීම මත ක්‍රියාව තීරණය කළා මිසක ක්‍රියාව තුල ලෝභ ද්වේෂ තියෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට සම්මාදිට මේ ක්‍රියාව කියන්නේ අපි යම් අත උසනවා කියන මේ ක්‍රියාව තුළ ලොකු දේශමෝහ නැහැ. මේ ක්‍රියා මාත්‍රය. ඒ කරන ක්‍රියාව නිසා ඇති වෙන ප්‍රතිඵලයට අපි ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඒ සඳහායි අපිට නුවණ තියෙනවා. එතකොට සම්මා සතිය කියලා හැම වෙලාවෙම හඳුන්වන්න වෙන්නේ සම්මා දිට්ඨිය අනුව යන්නේ. සම්මා දිට්ඨිය කියලා කිව්වේ මොකක්ද? ඔන්න උතනයි අපිට ඕන වෙන්නේ. ලාමක අකුසල ධර්ම කියලා කියන්නේ දුක්ඛ සමුදය. ලෝභ දේශ මොහ ඇතිතන ලෝභ දේශ මොහ කියන්නේ දුක ඇති කරන හේතුව. ඒ ලෝභ දේශ මොහ තිබුණොත් අපි මෙතනම ගමුකෝ. මතු ජරා මරණ ශෝක පරිදේ දුක් නැති කරන්න බෑ. මේ සියලුම දුකක් තියෙනවා නම් මේ කෙලෙස් ඒ දුකට හේතුව. මේ කෙලෙස් ස්වභාවය අතීතාවක් නැවත උපදින නැවත උපනොත් මේ තාක් දුක නැති වෙලා නෑ නේද? ලෝභ දේශ මොහ නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් මේ දුක නැති කරන ලෝභ දේශ මොහ නැති කරන්න ඕනේ නේද? දුකක් දැක්කා දුක ඇතිවීමක් දැක්කා දුක නැතිවීමක් දැක්කා නැති කරනවා. හැටිත් දැක්ක මේ ධර්මයේ නැතිවීම මේ ධර්මයේ නැතිවෙන කියලා දැක්කා. දැකලා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට ඇති නොවන විදිහට දහමක් හිත හිතා ගියොත් කඩේ ඕගොල්ලෝ සම්මා දිට්ඨියෙන් යුක්ත සිහියකින් නෙමෙයිද යන්නේ සම්මා දිට්ඨිය නැද්ද මේ මනසේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න දහමක් මෙනෙහි කරමින් නෙමෙයිද ඕගොල්ලෝ මේ කඩේ යන්නේ දුක නැති කරන ප්‍රතිපදාවක හැසිරෙකින් හැසිරෙමින් නෙමෙයිද මේක කරන්නේ එහෙම නෙමෙයිද එහෙම නෙමෙයි කියලා පනවන්න පුළුවන් තමන් ජීවිතයේ සමාජ සාමාන්‍ය ජීවිතයේ ආග ද්වේෂ මොහ වෙන විදිහට කටයුතු කරගෙන යන කෙනාට මේ සීලයේ වහන්සේ වගේ ඒ රැකනවා කියන එක තමයි අපි කියන්නේ. ඔව්. එතකොට ඒ රැකීම කියලා කිව්වේ ඒ සීලය රැකීම කියලා කිව්වේ ජරා මරණ දුකේ දුක නැති කරන මාවත නෙමෙයිද? සීලය රැක්කහම ජරා මරණ දුක නැති කරන මාවතනේ. ඉතින් ඔයිට වඩා යමක් ඕනේද අපිට? සම්මාදිට්ඨි. අපි එකක් මතක තබා ගන්න. මොනවා හරි දෙයක් කරන්න එපා. මේ කරන්න හදන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ මුලට මතක තබා ගන්න. ආපහු මේකට ඇවිල්ලා ඊට පස්සේ ඒකේ තුල ඇලෙන්න එපා. අපි හැම කෙනෙක්ම ඉපදීම, ජරා, මරණ, ශෝක පරිදේ දුක් දුම්නස් මේ සසර දුකයි නේද? මේ දුක නැති කරන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන ආපු අය. මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් ආය සීලය කියන්නේ ඔහොම එකක් නෙමෙයි සමාධිය කියන්නේ ඔහොම එකක් නෙමෙයි සමාධිය කියන්නේ මෙහෙමමයි වෙන්න ඕනේ. සිහිය කියන්නේ මෙන්න මේ විදිහටම හසුරන්න ඕනේ. ඔය තුල උපාදාන වෙන්න එපා සීලබ්බත උපාදාන ඕකත් ආය. ඔතනින් හැරෙන්න එපා. ඔය ඕවේ ඕක හරි ගියත් ඕක වැරදුනත් ඔතන නෙමෙයි අපි බලාගෙන ආපු තැන. අපි අපිට ඕනේ තැන හරියටම කය මෙහෙමනම් ඒකටම සිහිය තබාගෙන යන්න ඕනේ. ඔහොම නොගියොත් වැරදි. එහෙනම් මෙහෙමම යන කෙනයි හරි කියලා මෙතනින් අපි තර්ක කරන්නේ අපිට මුල අමතක වෙලා කියලා මම කියන්නේ. අපි ආවන යම් ප්‍රශ්නයක් බලාගෙන ඒ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවද කියලා බලන්න මේ ටික කිරීමෙන්. මේ විදිහට සිහිය පාවිච්චි කරනකොට මේ ප්‍රශ්නේ ලෙහෙද? මේ විදිහට මේ සිහිය පාවිච්චි කරන මේ ප්‍රශ්නේ නැද්ද? එතන යෝනේ. එහෙම ඒ ටික අමතක වුණොත් ඊට පස්සේ ආපු එකේ තර්ක අපි. ඊට පස්සේ සමග ප්‍රතිපදාවක් නැහැ. අනිත් කෙනාගේ එක වැරදි. ඕක හරියන්නේ ඕක කොහොම නෙමෙයි වෙන්නේ මෙහෙම. මේ ටික මෙහෙම යෙදෙන්නේ නැහැ. ඒ ගවේෂණය කරන එක ඇතුළු. නමුත් හැමදෙනා මෙතෙන්ට එන හැමෝගෙම නිෂ්ඨාව අතන තිබුණා නම් ඔය ප්‍රශ්නයක් නැහැ. සාමිච්ච පටිපන්නෝ භගවතු ශා วก සංඝෝ. ඒකේ භික්ෂුන් වහන්සේලාට මේ ගිහි අයට. අද එහෙම නොවුනේ ඇයි? මේ ප්‍රතිපදාව. ඈ 10 දෙනෙක් ගත්තොත් තර්ක 10ක් එකතු වුණොත් ගහගන්නේ නැති ටික විතරයි. ඇයි? ඔය ඔය සිහිය තියෙනක වැරදි. නෑ නෑ මහත්තයෝ මේක මෙහෙම. නෑ නෑ ඔහොම වෙන්නේ කොහොමද? ඔහොම කිව්වා මෙහෙම. කියලා ඇයි මෙහෙම වෙන්නේ? අදාළ කාරණාව කියන තැන අපේ මනස නැහැ. අන්තිමට බලනකොට හතර දෙනාටම නැත්තම් ඒ ඔක්කොටම තැන වැරදිලා මුලාමතක වෙනවා. මොකටද මේ ආවේ කියලා. දුක නැති කරන්න කියලා ගත්ත එක ඊට පස්සේ දුක ඇති කරගන්න හේතුවක් කරගෙන මේ. ඒ කියන්නේ පහුර කරට අරගෙන දැන්. පහුර පෙන්නුවේ ඊතර වෙන්න මිසක කරතියගෙන යන්න නෙමෙයිනේ. දැන් මේක කර කරේ කියන්නේ දෙප කරව දෙපැත්ත මාරු කර කර කරේ බිම තියන්නෙම නැති විදියට. එතකොට ඒක උපාදාන වෙලා. මහණෙනි නුඹලාට මම මේ ධම්ම පහුරකට උපමා කළා කියන්නේ. ඊතර වෙන්න මිස කර තියාගෙන යන්න නෙමෙයි කියන වචන දේශනා කරන්න උනේම ওই නිසා. ඒක උපාදාන කරගෙන ඒ තුල තර්ක කරන නිසා ලෝකෙට. මෙහෙම නැති වුණත් අපි මේ ධහම දැනගත්තොත් මහත්වෝ මේ තරම් මේ ශාසනයේ ප්‍රශ්න හිටින්නේ අද එක තැනක ධර්ම දේශනා කරන කෙනා ශ්‍රාවකයෝ එතෙන්ට පෞද්ගලිකව කොටු වෙනවා. ඒ හාමුදුරුවෝ තනියම අනිත් හාමුදුරුවෝ කියන එකට ඒ හාමුදුරුවෝ කැමති නැහැ. ඒ දායකයෝ මේතන දායකයෝ එතෙන්ට යනවට කැමති නැහැ. ඒ දායකයෝ අපේ හාමුදුරුවෝ එතෙන්ට යනවට කැමති නැහැ. අපේ හාමුදුරුවෝ හරියට බන කියනවා. අර හාමුදුරුවෝ බන කියන වැරදි මෙහෙම සාසනයක් තියනවාද? ඇයි මෙහෙම වෙන්නේ? පෞද්ගලික ධර්ම දේශනා නිසා. මම කියන්නේ මේ පින්වතුන්ට මේ මේ ස්වාමීන් වහන්සේලා හොඳයි කියලා තීරණය කරන්න එපා. දහම ගන්න. දහම හොයන්න. එහෙම වුණා නම් මේ ශාසනයට මෙහෙම වෙන්නේ ඒකම සමග ප්‍රතිපදාව කියලා කියන්නේ. අද තියෙන්නේ පෞද්ගලික දේශනා ගොඩක්. ඒ නිසයි ශ්‍රාවකයෝ දේශකයන් වහන්සේලා වෙන් වෙන් කණ්ඩායම් ගහන්නේ කියලා මම කියන්නේ. කවුරුත් කතා කරන එක ලෝක යථාර්ථය නම් ස්වභාව දහම නම් එහෙම වෙන්නේ නැහැ. දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ දහම පෙන්වන්න. දහම පෙන්වන්න තු පෞද්ගලික දේ පෙන්වුවොත් මේගොල්ලෝ කොටු වෙනවා කියන එක වෙන එක වළක්වන්න බෑ. ඇයි හිතන්න හැකියාව නැති වෙන නිසා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ දහම කියන එක තුලවත් උපාදාන නොවන විදිය යථාර්ථයක් අනුව සිහි කරගන්න. පෙන්වන්න. එහෙම නැති වුණොත් අපි ඔක්කොල ඔක්කොම මේක තුල ගිලෙනවා කියලා අපිව දන්නේ නැති වෙයි. නේද? ඉතින් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ අපිට මේ මේ යථා ස්වභාවයම සිහි කරගෙන මතක් කරන එකම දේ තමයි දහමට හැමෝම අවංකවම පැමිණෙන ටික දවසක් යනකොට ආයෙ මොකටද කියලා මතක නැහැ. හරියට මේ මනුස්ස ලෝකෙට ආව වගේ අපි. සතර අපාය දුක් විඳලා විඳලා විඳලා එනවා මෙතෙන්ට. ආවට පස්සේ මතක නැහැ මොකද. ඉතින් එහෙම දෙයක් නැහැ කියලා හිතාගෙන ආපහු එතෙන්ටම යන්න තමයි කටයුතු කරන්නේ. එහෙම නේද? සතර අපාය gedara වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. gederin කොහාට හරි ගාල්ලට හරි කොහාට හරි ටවුමකටවත් ගියොත් gedere එන්න හරි හදිස්සි. බස් වලට එකවත් කොහෙවත් ඉන්න හැම එච්චර කැමතිද? ආම බස් එකක් ආවේ නැහැ කියලා හරි ඉක්ම. ඒ වගේ ටිකකටවත් පෙර කර්මයකට බේරිලා අපායෙන් මිදලා මිනිසෙක් හරි දෙවියෙක් හරි වුණොත් අපායට යන්න හරි හදිස්සිය. ඉක්මනට පුළුවන් තරම් කුසල කර්ම සිද්ධ කරගන්නවා. වර්ධින්න හැම දෙන්නේ නැහැ. ඉතින් මේ පුතජන ලෝකෙට සතර අපාය gedara වගේ කියලා පෙන්නනවා. ඒක මම දැන් කිව්වේ. ඉතින් ඒ වගේ අපිට දැන් ඊගාවට 10මට ඔය මූඩකමයි අපි පවත්න්නේ ආපු කරුණ අමතක වෙනවා. ඒක මම දැන් කිව්වේ. ඉතින් ඒ වගේ අපිට දැන් ඊගාවට 10මට ඔය මූඩකමයි අපි පවත්න්නේ ආපු කරුණ අමතක වෙනවා. ඒ හින්දා ඉස්සර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්නකොට නම් අපිට වැරදුනහම මෝග පුරුෂයා කියලා බැනලවත් හරි දේ කියලා දිග හදයි. අද දවසේදී අපේ වටපිටාවේ අපිට පේන්න ඒබඳු මහෞත්වමිය අපිට ඇසුරු කරන්න ලැබිලා නැති නිසා අද ඉන්නවද නැද්ද කියන්නේ මම දන්නේ ඉන්නවා කිව්වොත් එහෙම නැත්තම් බොරුවක් වෙනවා මම බොරු කිව්වා වෙනවා නෑ කිව්වොත් එහෙම ඉන්නවා හිටියොත් බොරුවක් වෙනවා එහෙනම් ඒක මම දන්නේ අපිට ඇසුරු කරන්න අද හම්බෙලා තියෙන බවක් නැති නිසා අඩු නිසා ගොඩාක් හොඳට අපිම හිතන්න වෙනවා. හැම වෙලාවෙම තමන් තමන්ව ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවා. තමන්ව බැඳිලා තියෙන කොතනින්ද තමන් අහුවෙලා තියෙන කොතනින්ද මොන හරි දහමක් හිතුවත් මේක මගේ දෘෂ්ටියක් වෙන්න බැයිද? මේක යථාර්ථයමද? මම දකින්න මේ දේ ඇයි අපිට හිතන්න බැරි? අවංකුවම මම හිතන. අපිට ඒ තරම් ලිහිල් මනසක් වෙන්න ඕනේ මේ දහමේ බුදුන් දේශනාව පහසුවෙන් වෙන් කළ හැකි බවක අපිට ඕන වෙන්න ඕනේ මහත්වෝ සත්‍ය ගවේෂණයක් මිසක ඇත්තටම ජරා මරණ දුකෙන් මිදෙන්න අවංක හදවතින්ම වෙන්න ඕනේ මිසක ඒ තුලටත් බහලා මොකක් හරි අල්ලගෙන තර්ක කරන්න නෙමෙයි හරි දෙයක් නම් ලැබෙන පුංචි දරුවෙක් වගේ හරි නිහතමානී වෙලා සාදු සාදු මේක හරි අපි දක්ෂ වෙන්න ඕනේ මානෙ කෙනෙක් නසා ගන්න මිසක මානෙ නසන දහම් උදව් කරගෙන මානෙ පවත්තන්න හදනවා නම් අපි අපේ බෙල්ල කපා ගන්නවා වගේ. එහෙම නොවෙන්න අපි වග බලා ගන්නවා. අවංක ඒකටමයි පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනව නෑ කියලා කියන්න වෙන්නේ. යමෙකුට හම්බ වෙන දහම හම්බ වෙනකොට වැරද්ද පෙන්නකොට නිහතමානී වෙලා එක පිළි අරගෙන නැතිනම් හදා ගන්න හදනවන වැරද්ද දැකලා කියලා මේ මනසම සුදුසුයි සත්‍ය අවබෝධයට. එහෙම වෙන්නේ නැහැ කියලා කියන තව ඒ ටික හුරු වෙලා නැහැ. එහෙනම් ඒක තව හුරු කරන්න වෙලා එයාට කියන කොට. නේද? සාමිච්චපටිපන්න වෙන්නේ මේ සාවසනයේ ගිහි දේවා පැවිදි දේවා ඔක්කොම මේ නිසයි. මෙහෙම වෙන්න එහින්ද මොනවා හරි දෙයක් දැක්කහම එහෙමම තර්ක කරන්නත් මේක මෙහෙම වෙනවද? වෙන්න පුළුවන්ද? මේක මේ තව කවුරු හරි දෙයක් මෙහෙම කිව්වොත් ඒත් එහෙම. ඒක මම එහෙමම ගත යුතු නෑ. මේ ලෝකේ තව එකෙනෙක් දකින්න එක කෝණයක්. එක ආකාරයක්. මාත් බලන්න ඕනේ මේක මෙහෙම වෙනවද නැද්ද? ඒක හරිනම් දෙපාරක් පසුපසට වෙන්නත් ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තිනෝ. යමක් හම්බ වුණොත් බුදුහාමුදුරුවෝ දේශනා කළා කිව්වත් පිළිගන්න එපා, බැහැර කරන්න එපා. සූත්‍රයට විනයට ධර්මයට ගලපලා බලන්න. බලලා ගැලපෙනව නම් ගන්න. නැත්නම් තමන්ගේ දේ හරි වේවා. ඒකත් ඊට පස්සේ ගලපනකොට ගැලපෙන්නේ නැත්නම් මේක බමුණු මත කියලා පිටකයෙන් කරන්න හදන්න එපා. අපිට තියෙනුනේ උපන්‍යාසය. වර්ධින්නේ නැති තැන. එහෙම වුණොත් අපි හරි අසරණ තැනක ඉඳි. අපි ගොඩාක් දෙනෙක් එක චුට්ටක් නැත්තම් කියන දේ තමයි. ඒ කියන්නේ සාරසංගේ කල්පලක්ෂය පෙරම්පුරල බුදු වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ ත්‍රිපිටකයට වඩා බොහොම නුවණක් තියෙනවා කියලා හිතන අයින් අභිධර්ම වැරදි. මොකද තියෙන හයි අභිධර්ම වැරදි කියන්නේ අපිට? මොකද තියෙන අයිති අභිධර්ම වැරදි කියන්නේ? මොකද මේක කෙරවලටම පරතරටම ගවේෂණය කළාද? නමුත් නුවණක් තියෙන කෙනා කවදාවත් හොඳ හැදියාවක් තියෙන නුවණක් තියෙන චරිතයක ලක්ෂණ තමයි කවදාවත් මේක වැරදි කියන මට මේක තේරෙන්නේ නැහැ. සත් අපාය කියලා දෙයක් නැහැ. කවදාවත් කියන්නේ. අපාය කියලා දෙයක් මට තේරෙන්නේ මට තේරෙන්නේ තමන් දහම කියනවා. ඒකෙන් තමන් බේරිලා. ඒ කියන්නේ අපාය කියලා දෙයක් නැහැ කිව්වොත් මොකද වෙන්නේ? දැන් තමන්ට පේන්නේ නැන්නේ. තිබුණොත් තමන් නසාගත්තේ නැද්ද තමන්? තියනවා කිව්වොත් ඒ කියන්නේ හොඳට නුවණ නැත්තම් ඒක නැති වුණොත් තමන්ව නසාගත්තනේ. මේ දහමින් දහම දැකලා තමන්ට හොඳටම නුවණ එන තාක් අපාය තියෙන තාම මට පේන්නේ. මට තේරෙන්නේ. යම් දවසක් එනවා දහමෙන් දහම આવොත් මේ අකුසල ධර්ම තියෙනවා නම් කර්ම තියෙනවා නම් මේ බඳු විපාක නැති වෙන්න බෑ. දහම කල්පන දවසක් වෙනවා. එතකොට එයා බය නැති වෙනවා මෙහෙම දෙයක් තියෙනවා. ඒතෙක් සත්‍ය අනුරක්ෂිතේ ඉන්නවා. සත්‍ය අනුරක්ෂිතේ සත්‍ය අනුබෝධේ සත්‍ය අනුප්‍රාප්තිය කියලා ධර්මතා තුනක් තියෙනවානේ. මේ ලෝකේ ධර්මතා තුනක් තියෙනවා. යම් කිසි කෙනෙක් අසූපමණින් දරූපමණින් මේක හරි කියලා දැනගෙන ඉන්නවා. ඒ ඉදමේ සත්‍ය මොග්ගමඤ්ඤා මේකම හරි අනිත්‍ය වැරදි කියන තැනට ඉන්නේ එන්නේ හරි දෙයක් ලැබුණොත් ඒක ගන්න පුළුවන් තැනක ඉන්නවා මේකට කියන සත්‍යානුරක්ෂිතේ මෙයා තාම සත්‍ය රකින්නවා දැන් මේ දෙයම හරි අනිත්‍ය වැරදි කියන තැනකට આવොත් මොකද වෙන්නේ හරි දෙයක් ගන්න ඉඩ නැහැ මේ මනසේ අවුරලා තියෙනවා ඉතින් යමක් අපි කියන දේ හරිම නම් බය වෙන්න දෙයක් නැහැ. තව කවගෙන්වත් අහන්න. හරි දෙකක් නැහනේ. තව කවුරු හරි කිව්වොත් ඒ එයා කියන එකත් හරිම උනොත් අපේකට ගැළපෙන්නේ මිසක බොරු වෙන්නේ නැහැ. හරිම නම් අපි කියන එක ගැන කායකොත් කතා කරන්න බය වෙන්න එපා. එයා කියන දේත් හරිම නම් මේකට ගැළපෙන්නේ මිසක ඊට වඩා වැඩිතර නැහැ. ඉතින් එයා එක කතා කරනකොට මේක වැරදි කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් එයා පුළුවන් ඒ මේ වැරදි හින්දම නේද? මගේ එක වැරදි කළා බොරු කළා පෙන්නවා කියලා අපි උරංගු වෙන්න ඕනේ නැහැ. ලාභයක් කළේ වැරදි තැනක් නිවැරදි කියලා අල්ලගෙන හිටපේ. ඒ කියන්නේ තව යථාර්ථයක් ඒකට වඩා පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ එහෙම දෙයක් තිබුණු හින්දානේ. ඒ කියන්නේ බෙදලා බෙදලා බෙදලා තවත් බෙදන්න බැරි තැනක් ගිහිල්ලා නම් පරමාර්ථයක් නම් අපිට හම්බෙච්ච තැන ඒට ඔබ්බක් පෙන්වන්න බෑ. ඒට ඔබ්බක් පෙන්වන්න පුළුවන් ඒට වෙනසූ දෙයක් පෙන්වන්න පුළුවන් දහමට අනුලෝම දහමකින් කියලා කියන්නේ එහෙනම් අපි හිතපු දැනට වඩා තව යමක් තියනවා කියන එකෙන් කියනවා අපි ඉඳලා තින් තම ටිකක් මග එන ලාභයක් අපි කරලා තියෙන නිසා කම්මන අප වෙන නෙමෙයි නේද උනත් <coughs> කර්ම ප්‍රශ්නයක් තියෙනවා හරි ඉඳලා කිරීමේදී බුදු ගුණ මෛත්‍රිය අතුබේ ඒවා මේ කමන්නේ ඊට පස්සේ තමයි ඒක වැඩේට සමතේට නේද සමතේ සමතේට සමතේ නෙමෙයි මේ දැන් සීලයට වැටෙන්නේ ඕක සීලය රකින්න ඔය සීලය මුහු කරන මුහු කරනට ඉබේම ඇවිල්ලා තියෙන සමාධිය ඒ සමාධිය වඩනකොට ඒ සමාධිය තුලින් මොකද දැන් ප්‍රශ්නයක් තියාගෙන ඔයගොල්ලෝ ආවේ මේක කෙරුවේ මොකටද කියලා දන්නවනේ දුක නැති කරන්න කියලා මේ ටිකම ඉලක්ක ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොමෝහ කළ විමුක්තිය මොහ කිරීම පිණිස දවදින් ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ තමා සන්තකේ තබා ගන්න කියනවා. උතුම් අරිහත්වයට පත් නොවුණු උතුම් අරිහත්වය ප්‍රාර්ථනා කරන අරිහත්වය ප්‍රාර්ථනා කරමින් වෙසෙන ඒ සඳහා හික්මෙන කෙනා එහෙම හික්මෙන්න මුලින් තමන්ගාව ධර්මතා පහක් සන්තකේ තියාගන්න කියනවා. කාව හරි නොදැක්ක නොදන්න කෙනෙක්ව හොයන්න යනවනම් එයාව හොයන්න ඉස්සෙල්ලා අපි ගාව තබා ගන්න ඕනේ දැනුමක් තියෙනවනේ. එයාගේ නම මොකද්ද? ගම මොකද්ද? ඒ විස්තර ටික අපි ගාව තියාගන්න වෙනවනේ. එහෙම නැතුව හොයන්න ගියොත් මොකද වෙන්නේ? ඒකමයි මට කියන්න තියෙන්නේ. නිවන් දකින්න රහත් වෙනවා නම් නිවන් දකින්නවා නම් ඒක බලාපොරොත්තු වෙන කෙනා ළඟ තියාගන්න ඕන කරුණ ටිකක් තියෙනවා. ඒ ටික නැතුව මොකක් හරි දෙයක් කරන්න ගියොත් ওই ප්‍රශ්නේ සුදුසුයි. අතරමඟ තමයි. මොකද්ද? එක කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, තමාත් කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව. මොකද කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් මෙහෙම හිත වඩන කෙනාට කල්යාණ මිත්‍ර ඇසුරෙන් ගැඹුරු ගාම් කතා ගැඹුරු කරුණු අහන්න ලැබෙනවා. ඒ නිසා දෙක ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් සංවර ආචාර ගෝචරයෙන් යුක්ත සුවල්ප මාත්‍ර වූ වර්ධට බයදකින් ශික්ෂාවෙන් දැඩි වෙගෙන හික්මෙන බව. ඒ කියන්නේ සිල්වත් වෙන්න ඕනේ කියන එක එක කරුණක්. තුන දස කතා වස්තු නිදුකින් ලැබිය හැකි පහසුවෙන් ලැබිය හැකි උත්සාහයකින් තොරව ලැබිය හැකි මාවතක් වෙන්නට තැනක් වෙන්න වටපිටාවක් වෙන්න ඕන මොකද්ද දස කතාවස්තු කියලා කියන්නේ අල්පේච්ඡ කතා සන්තුට්ටි කතා ඒ කියන්නේ ලද දෙයින් සතුටු වීම කතා එතකොට බොහෝ තණ්හා බහුල්‍ය නොවීම පිළිබඳ කතා එතකොට උතුම් විවේකයේ පිළිබඳ කතා පිරිස් මැද විසීමේ දොස් දැනගන්න විදිහේ පිරිතෙන් වෙන් වෙලා ඉඳීමේ ලැබෙන ආනිසංස පිළිබඳ කතා සීලය පිළිබඳ කතා සමාධිය පිළිබඳ කතා විමුක්තිය පිළිබඳ කතා විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතා මේ කියලා මේ දස කතා වස්තුවෙන් එතකොට මේ දස කතා වස්තු විද්‍යාරම්භ කතා තියෙනවා විද්‍යාරම්භ කතා විද්‍යාත්වීම කතා කියලා එතකොට මේ දස කතා වස්තු පහසුවෙන් උත්සාහයෙන් තොරව නිදුකින් අහන පරිසරයක් වෙන්නත් ඕනේ. හතරවෙනි කරුණ සතර සම්‍යක් ප්‍රධාන වීදියෙන් යුක්ත වෙන්න ඕනේ. පස්වෙනි කරුණ නිදුක් වූ ආර්ය වූ උතුම් වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය දන්න නුවණින් යුක්ත වෙන්න ඕනේ. ওই ටික තියාගෙන දැන් ඒතකොට මේ කරන්න මොකද කියලා දන්නවා මේ ටික. මේ ටික තියාගෙන රාගය දුරු කරන්න අසුභය බලනවා. ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩනවා. විතර්ක දුරු කරන්න ආනාපාන සතිය වඩනවා. අස්මිමානය දුරු කරන්න අනිච්ච සංඥාව වඩනවා. අනිච්ච සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පේනවා. අනාත්ම සංඥාව පිටින කෙනා මේ දිකේම පිටින් දුක මිදෙනවා. ඉතින් මේ ධර්මතා සහ පහ සන්තකේ තියාගෙන මේ ටික කරනවා කියලා කියන්නේ මොකද්ද මේ නීවරණ දුරු වෙන්නේ. එතකොට නීවර දුර වෙනකොට කල්යාණ හිත වැඩෙන්න වැඩෙන්න කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්නවා ස්කන්ධ බුද්ධි වේදනා නුවණ තියෙනවා නිතරම සීල සමාධි ප්‍රඥා කතා අහන්න ලැබෙනවා මේ කතාවෙන්ගෙන් මේ හිත වැඩ නීවරණ දුර වෙන්න දුර වෙන්න මේ කියන කරුණු දකින්න හම්බ වෙනවා ආශ්‍රය ධර්මයේ ක්ෂය වෙනවා ඉතින් ඒ සිද්ධියමයි මම මේ තව පැත්තකින් තව පරයයකින් මේ කියලා කියන්නේ මේ සීලය කියන්නේ මොකද්ද සීලය ඇතිවීම මොකද්ද සීලය නැතිවීම මොකද්ද සීලය ඇති වුණොත් ඇති වෙන යහපත මොකද්ද? සීලය නැති වුණොත් සී දුස්සීල වුණොත් ඇති වෙන අයහපත මොකද්ද? හොඳට අහලා තියෙනවා. ඈ? ඒ කියන්නේ දුක දුක ඇතිව නැතිව නැති කරන මඟ හොඳට දන්නවා යා. අරගෙන මේ සීලය කැඩෙන හේතුව නැති කරන ක්‍රමයක් තියෙනවා ඒක කොහෙලා ඒක නැති කරනවා. ඒකටම සමාධිය වෙනවා. ඒ සමාධිය තුලින්ම ඒ සමාධියම උපකාරී කරගෙන මේ ඥාන දර්ශනය දකිනවා. එතකොට තාම ඔය කරන ටික මාර්ගය කියලා කියන්නේ නිසා. මාර්ගය කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ විදියට හිතන එක, ලෝභ, දේශ, මෝහ දුරු වෙන්න හිතනවා කියන එක මේ චිත්ත සමතය පිණිසමයි පවතින්නේ. හිත හැදීම පිණිසමයි පවතින්නේ. මොකද හිත හැදීම නිසා සීලය රැකෙන. තාම මේ ටිකට කියන්නේ සමාධි වඩනවා. සීලය රකින්න. මේ ටික කලේ සීලය රකින්න. සිල්වත් කෙනාගේ හිත සමාධි වෙනවා. සිල්වත් කෙනාගේ හිත සීලය නිසාම මේ සමාධිය කියන්නේ කැටි වෙනවා. අන්තිමට සමාධියට කියලා වෙන කමටහනක් නැහැ මේකට. සීලය රකින්න කියලා කරපු දෙයම තමයි සමාධිය පිණිස පැවතිලා තියෙන්නේ. ඒකයි සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන විතරක් මේ සාසනේ පෙන්වන්නේ. ඈ ඒතර කමඨම් පෙන්වනනම් ඒ පෙන්න ඔක්කොම කමඨම් සීලයටයි තියෙන්නේ. ඒ කියන්නේ සමාධියට මග හැටියට හම්බලා තියෙන සීලය අපිට. සීල සමාධි ප්‍රඥා කියනකොට හැම කුසල මනසිකාරයක්ම අපිට දැන් වැටෙන්න වෙන්නේ සීලේ ගොඩට. ඒ සමාධිය ලබා ගන්න තියෙන හේතුව තියෙන අපිට සීලෙන්. සීලේ සමාධියත් වෙනවා සීලියත් වෙනවා ඒ ඒ ප්‍රඥාවත් වෙනවා ওই ස්කන්ධ තුනට අමතරව කමටහනුත් තියෙනවා තව. දැන් සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් තියෙනවානේ. ඈ දැන් තාම සමාධිය නැහැනේ අපිට. සමාධිය ඇති වෙන්න මෙනෙහි කරන ওই ටික සීලයට අයිති නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනට අමතරවත් තව කමඨහනුත් තියෙනවා. වෙනවද? නිවන් මාර්ගයේ මේ දේශන මේ කියන එක තේරෙන්නේ ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ වෙන්නේ. මහත්තයාට මේක මැනගන්න බැරි වෙනවා. එක එක ස්වාමීන් වහන්සේලාගේ දේශනා ඇහුවොත් ගැටලු තත්ත්වයටපත් නොවුනොත් තමයි පුදුමයි. නමුත් ඕගොල්ලෝ මේ පින්වත්තුන් යථාර්ථය මොකද්ද? බුදුදව බණ මොකද්ද කියලා ඇහුවනම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඔගොල්ලෝ මකින් බණ ඇහුවනම් මේ සංකල්පෙන් ඇහුවනම් තමයි ප්‍රශ්න වෙන්නේ. නමුත් ඔගොල්ලෝ මේක දහමද? මේක වෙනවද? ඔගොල්ලෝ දහම ගවේෂණය කළා නම් ඊගවතනදී ඔයගොල්ලෝ ධර්ම ගවේෂණය කළා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඈ එක එක හඳුනරුගේ බණ ඇහුවොත් නම් මේක වීම පුදුමයක් එහෙම නෙමෙයි. හරිද? ඒ හින්දා ඒ නිසායි මම කලම හැමදාම කියන කරුණාවක් තියෙනවා. පුදුමල බලන්න එපා මේ පෙන්වන කාරණාව ඇත්තද කියලා බලන්න. ඇත්තයි නම් දෙපාරක් පසුබට වෙන්නත් එපා ගන්න කියලා මම කියන්නේ. පුද්ගලයෙක් නෙමෙයි දහම ඒ කියපු ටික ගන්න ජීවිතේට. මේ කියපු කරුණ ටික ගත්තා කියලා ඔබතුමා මගේ ශ්‍රාවකෙක් වුණා කියලා ගණයට යන්නේ ඒ ලෝකේ ලෝකයාගේ මිත්‍යා දෘෂ්ටිය. එහෙම වෙන්න ඕනෙත් නැහැ. එහෙම ශ්‍රාවකෙ වෙන්නෙත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මමත් ඔබ ඔබතුමත් ඔක්කොම. අපිට වෙන්නේ පුද්ගලයකමයි මේ ටික ගත්තොත් මට අතනෙන් අතහැරෙයි. මම මේ හාමුදුරුවන්ගිට බැඳුන වෙයි. නැත්තම් කටිය තිතන හරි. අර හාමුදුරුවෝ ඒ මහත්යත් අපේ හාමුදුරුවෝ පැත්තටම ආවා. මිනිස්සු මයින්නේ ඔහම. එහෙම නෙමෙයිද? එහෙම තමයි. ඉතින් මේ ප්‍රමණකම අපිට වැරදිලා. නේද? මේ මං කියන ඒවා දිහා බලන්න එපා. ඔබතුමා මේ දහම සිහි කරලා බලන්න. මම මුලින්ම මතක් කරු මේ ශාසනයේ ස්වභාවයත් මේ ස්වභාවයත් මොකක්ද? මම ওই කියපු ටික ඔබතුමාට හොඳට ගවේෂණය කරගත්තා කි සම්මාදිට සූත්‍රයෙන් බලුවම අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලයේ කියනකොට පෙන්වන මොකද්ද දස අකුසල කම්මපත ස්වානග කියන කයින් කරන වැරදි තුනයි වචනෙන් කරන වැරදි හතරයි හිතින් කරන තුනයි මේ 10ට පෙන්වන මොකද අකුසලයේ අකුසල මූලයට ලෝභ දේශ කුසලයට නෑ කුසල කුසල දස කුසල කිවි ඊයතකී 10න් වෙන් වෙන බවමයි කුසලය කියලා පෙන්නලා තින්නේ කුසල මූලය පෙන්නලා තින්නේ අලෝපදේශ අමෝ ඒ පෙන්නපු දේශනාවම මම සිල්ලේ කියන තැනින් කඩලා ඇත්ත අපිට වෙන්න ඕනේ ওই ටික. ඔතනින් මම පෙන්නවා. අර දස අකුසල කර්මපතේ කියන තැනින් සීල සමාධි කියන දෙකම පෙන්නනවා. ඒ කියන්නේ කායික වාචික දෙකම පෙන්නනවා. එතනින් ඒ කියන්නේ හිතෙන් කරන ලෝභ දේශ මොහ කියන තැනින් වචී සංකාරයත් අතහැරෙන අකුසල සාගත වචී සංකාරයත් අතහැරෙන තැනටම ගෙනල්ලා ඒ පෙන්නලා තියෙනවා. කාය සංකාර වචී සංකාර කියන දෙකට. ඒකට මූලයේ හැටියට මේ ටික පෙන්වනවා. ඉතින් මේ ආර්ය ශ්‍රැංග මාර්ගය මේ චතුරාර්ය සත්‍ය මම මේ පෙන්වලා තියෙන්නේ පෙන්වන්නේ. එහෙම නැත්නම් මගේ පෞද්ගලික දේශනාවක් එහෙම කළා නෙමෙයි. ඔගොල්ලොන්ට මේ ටික රැක්කන ලෝභ දේශ මොහ අතහැරලා අලෝභ දේශ මොහ විදිහට හිටියන ඔගොල්ලෝ දස කුසල කර්ම කරනවා දස අකුසල කර්ම නොකරනවා ඒකම ඊට පස්සේ දස අකුසල කර්ම කියලා කියන දුක්ඛ සමුදය ප්‍රතිඵලයේ දුක දස කුසල කර්ම කරනවා කියන්නේ මේක මාර්ගයේ ප්‍රතිඵලයේ නිවන ඒකත් මන්නේ මේ කියන්නේ පිටකේ මොන්නම් මට ඒක කියන්න පුළුවන් කුද්දක නිකායේ හේටකෝපදේශේ ආර්ය සත්‍ය ප්‍රකාශන භූමිය මට මතක හැටියට මේ හොඳට පෙන්වන මේ ගාථාවල් අරගෙන මේ විස්තර කරලා පෙන්වන හැටි දැන් අපි කියමු සබ්බපාපසා කරනං කුසලස උපසම්පද සජිත්ත පරියදපනං එතම් බුද්ධාන සසන ඔය මම පෙන්නපු ටිකම දැන් ඔය ගාථාවය ඉතින් දැන් මේ ටික පෙන්වන විශ්ලේෂණ කළා සබ්බපාපසා කරන සියලු පව් කරන්න එපා සබ්බම් පාපං නාම සියලු පව් කියලා කියන්නේ මොනවද දස අකුසල කර්මපතේ මෙන්න මේ ටික පෙන්වන සියලු පව් සියලුපව කරන්න එපා. ඇයි මේ දස අකුසල කර්මයන්ගෙන් යුක්ත වෙච්ච කෙනා කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය මේ කියනවා. දස අකුසල කර්ම කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය. මේක ප්‍රතිඵලයේ දුක. දස අකුසල කර්ම කරන කෙනාගේ ප්‍රතිඵලයේ සැප වෙනවද? දුක. එහෙනම් මේ දුකයි දුක්ඛ සමුදය දෙක නෙමෙයිද? වෙනවා. කුසල සුප සම්පදා කියනවා. කුසල් කිරීම ක්‍රම දෙකකට තියෙනවා කියනවා. කුසල් කිරීම දෙකයි. නෑ. මේ කුසල සුපසම්පදා කුසල් කරන්න. කුසලය කියලා කිව්වේ මොනවද? දස කුසල්. දස කුසල්. එතකොට දස කුසල් කියලා කිව්වේ මොකේද? මේ හොරකම් කරනවා නොකරනවා කියලා මේ දස කුසල ධර්ම ටිකට. එතකොට වැරදි වැඩ නැත්නම් අකුසලයේ දුරු කරනකොටම කුසලයේ ගිනක උපදිනවා. නැත්නම් ඊට පස්සේ මේ ටික දුරු කරලා කුසලයේ උපදින විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් මේ කිව්වේ සතර පායට යන එක නතර කළා මිනිසෙක් වෙන්න කියලා කිව්වේ. මිනිසෙක් වෙන්න මේ පෙන්නේ. මේ ටික ලෝකේ හැමෝටම. සතර පායෙන් වළක් කළා මිනිසෙක් දෙවියෙක් වෙන්න පෙන්නවා අකුසල කළා කුසල් මිනිස්සෙක් දෙවියෙක් වෙච්ච කෙනාට තවදුරටත් සචිත්ත පරියෝධපන. දැන් හිතත් පිරිසිදු කරගන්න. දැන් ඉස්ලාම් මේ ටික කියන්න තිබුණානේ. සතර අපායට යන ලේ තෙවුරුණු අත් ඇතු ඉන්න මිනිසයාට අත පිරිසිදු කරගන්න තෝ කොයිද හිත පිරිසිදු කරගන්න. ඉස්සලා අත පිරිසිදු කරගන්න වෙනවා. නේද? ඒ අත පිරිසිදු තියෙන කෙනාට පුළුවන් හිත පිරිසිදු කරගන්න. මම අත පිරිසුදු කරගන්න කියනකින් කියන්නේ ලේතවරු සත්තු මරණ වගේ වැරදි වැඩ කරන කෙනෙකුට හිත හදා ගන්නවා කියන එක පුළුවන් මේ තරම් රළු කර්මයක් තියෙනවා ඊට පස්සේ සජිත පරිය දපන කියනකොට හිත පිරිසුදු කරගන්න කියන එක දෙකට බෙදනවා නීවරණ දුරු කිරීම සහ අනුසය දුරු කිරීම කියලා ඔන්න උතෙන්ට සාපේක්ෂවයි සම්මත විදර්ශනා කියලා අපිට හම්බ වෙනවා නමුත් එකම අර්ථය දැන් මේ ඉස්ලාම් පෙන්නවා එකයි අකුසලයේත් කුසලයේත් කියන දෙක දැක්ක පමණකින් අපායත් මනුස්ස ලෝකෙත් පෙන්නවා. මේ ටික අතහැරලා මේකෙ පිටින්න කියනවා. ඒ බඳු කෙනාට මේ හේතු අයින් කරලා මේ හේතු තුල ඉන්නවා කියන එකේ නිවනට මඟ පෙන්වනවා. මේ ටික හම්බ වෙනවා. මේක බෙදලා පෙන්වනවා. අපිට දන්න ටිකම තියෙනවා. අපිට මේ දේශනාව කැහෙනකොට තියෙන මේක මහා අමුතු දේශනාවක්. අපි පිටකේ අපි පෙළ දහම දන්න. ඉස්සෙල්ලා අපිට විශ්වාසය තියෙනවා. අපිට හිතෙන කෙනා කෙනාට හිතෙන හිතෙන ඒකට තේරුමක් තියෙනවා. දැන් අවුරුදු දහස් ගානක ඉඳලා පැවතගෙන ආපු දහම් පෙළක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසඳගත් ත්‍රිපිටකය. මෙන්න මේ ගැන විශ්වාසය තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මොනවා හරි දහම් කරුණක් බලනකොට හිතනකොට ඒක යමක් නොපෙනෙනවා නෙමෙයි. මට යමක් පෙනෙනකොට මම ඒ පෙනුණු දේ මේක වැරදි කියලා තීරණය කරනවා නම් ඔය වගේ 10 දෙනෙක් විතර 30ක් 30ක් ලෝකෙ බිහි වුණොත් මේ වගේ පෙළදහමක් ඉතුරු වෙන්නේ නැති වෙයි. පෞද්ගලික දේශනා ඉතුරු වෙයි. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අපිට උපන්‍යාසයක් නැති නිසා වෙනවා. හරියට මේක විශ්වාස තබාගෙන ආවොත් අපි දහමක් බලනකොට බලන දේ මේකට නොගැලපුණොත් එහෙනම් මටම වැරදිලා වෙන්නේ. මේක නම් වරදින්න බෑ කිව්වොත් අපි හැමෝටම ස්ථාවර බවතින මේ ශාසනය යන්න. ඇයි? එහෙම කියන්නේ. හොඳට බලන්න යමක් වැරදි කියලා තීරණය කරන්න අපිට තියෙන්න ඕනේ පදනම. මොකද්ද පදනම? මිනිස්සෙකුට මට හරි Tamanට හරි අනුන්ට හරි අවඩ පිණිස අහිත පිණිස හිංසා පිණිස යමක් පවතින නම් ඒකාන්තයෙන් මේක වැරදි. ඉතින් මේ ධර්මයේ මේ පෙන්වන එකේ එහෙම තැන් තියනවාද? හොඳට ගවේෂණය කරන්න මෙලොව හරි පරලොව හරි කියන මේ ධර්මතා දෙකෙන් එකකට හරි අභිවෘද්ධිය පිණිස නම් මේකේ තියෙන්නේ එපමණකින්ම මේක යහපත් කියන්න වෙනවා මිසක යහපත් කියන්න බෑ. එතකොට අපි ධහම ගවේෂණය කරනකොට මේ පෙන්වන එකට ගැලපෙන්නේ නැහැ මෙතන. අපි තේරුම් ගන්නවා මේක කොතනක් හරි අපිට වැරදිලා ඇති. හොඳට ඊට පස්සේ බැලුවොත් තේරෙන්නේ මෙන්න මෙතන මට වැරදි වෙන්නේ දෙකේ. මොකද අපි දන්නවා අපිට පෙවුණු දේ හරියටම හරිනම් අපි rahat වෙනවා. ලෝභ දේශ මොහ චුට්ටක්වත් නැත්තම් අපිට හම්බ වෙන දේ හරියටම හරිනම් rahat වෙලා නැද්ද? එහෙනම් rahat වෙලා නැහැ කියලා කියන්නේ සිනාසර නෙවෙයි කියලා කියන්නේ කොතන හරි වැරදිලා කොතන හරි රැවටිලා නොදන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරි කියලා අපි හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. නේද? ඒ හින්දා සුදුසුයි අපේ පැත්තම වැරදි කියලා තීරණය කරන එක තමයි. ඇයි? රහත්ුන් නැද්ද? නේද? රහත්ුනද නැද්ද කියලා දන්නේ මම නෙමෙයි. ඒ කෙනයි දන්නේ. තමන්ගේ මනස ගැන දන්නේ තමන්නේ. මට පුළුවන් ලෝකෙට බොරු කරන්න. ඔය පින්වතුන්ට පේන විදිහට සිල්වතෙක් හැටියට ඉන්න මට පුළුවන්. නමුත් මට මගේ මනසට රවට්ටන්න බෑ. මම දන්නවා මගේ මනස තුල රාගසිත ඇති වෙනවද, ද්වේෂසිත ඇති වෙනවද, මොහසිත ඇති වෙනවද කියන එක. ඒ හින්දා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ කටයුත්ත කරන්න වෙනවා. එහෙම බලලා මේ ධර්ම පානින්න වෙනවා. එතෙන්ට. එහෙම කළොත් අපිට මේ යථාර්ථය අපේම වරද එළි වෙනවා. මොකක් නිසාද? අපි හරි කියන තැනින් හරි අරගෙන මේ වැරදි දේ නම් හරියන්නේ නැහැ නේද ඒ නිසා එහෙම වුණොත් බුද්ධිමත් වෙන්න ඕනේ නැතිනම් මේ බුද්ධෝත්පාද කාලය අතහැරියායි අන අතීතයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝකෙ පහළ වෙන්න ඇති සසර දුක්ගෙන නිවෙන සත්‍යධර්මයක් දේශනා කරන්න ඇති ඒ අවංක හදවතින් නිහතමානී හදවතින් ඒ සම්බුද්ධ ශාසනය එකපොත් ඇසුරු නොකර නිසායි අද දවසේදී අපි හැම කෙනෙක්ම සසරින් අද දවසේදී හරි බොහෝම නිවිච්ච ලිහිල් වෙච්ච සිසිල් වෙච්ච මනසකින් ඇත්ත මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ කියන කලන සිද්දතුව මේ දහම ගවේෂණය කරන්න වෙනකොට අපිට මේ ජීවිතයෙන් අපේ නිවීම අපේ නිදීම හදා ගන්න පුළුවන් ප්‍රඥා පාරමිතාව පෙන්වන්නේ හරියට පාපස්තන් 20ක් වගේ වෙන්න. ඒ කියන්නේ හැම කෙනෙක්ම කකුල් පිහිනවා. ඒ වගේ ප්‍රඥා පාරමිතක ඉත්තා කුඩා නොදරුවෙක් වෙන්නේ නැති යමක් කියන්නේ ගන්න තනන් තියෙන්නේ මයින් එපා කයින්. දැන් කවදාවත් මයින් අග්ගල ගන්නවා. ගොඩාක් වැඩි හිටි කෙනෙක් වෙන්නේ නැති. මේ දුබලයි කියලා මයින් එපා කයින්. රූපේ මොනව කරන්නේ? සතර මාදා නුවණමයි නුවණ පේන්නේ එතනින් ඒ දේ හුගන්නවා තව පැත්තෙන් පුනා ගෙපිලි වලින් පිඩුසිඟා වලින් භික්ෂුවක් වගේ කියනවා සිටු මැදුරටත් යනවා තල්පතටත් යනවා ප්‍රඥා පාරමිතාව තියෙන කෙනෙක් වෙනවා කුඩා දරුවා කියන තැනත් එකයි ලොකු කෙනා කියන තැනත් එකයි තරුණයා කියන තැනත් එකයි ගතියුත් ගන්නවා අතහැරියුත් අතහරිනවා හොඳට හිතන්න ඒ වගේ අද අදවත් නුවණ පෙරදරි කරගෙන ශ්‍රද්ධාවෙන් මේ ශාසනය ඇසුරු කළා සසල දුකින් එතට එන්න කටයුතු කරගන්න පුළුවන්. ඇත්තනේ මම ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අපි ඕන දේශනාව අවසන් කරමු. මොහොත කියන සාමයෙන්. සිතන ප්‍රශ්න නේද? ධර්මයට එකඟ වෙන්න එහෙම අදහස ගන්න පුළුවන්. නමුත් අපි කියමු ඇත්ත ඇති හැටියේ පවතින යථාර්ථයක් තියෙනවා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත්. පවතින. ඒ යථාර්ථයට අනුලෝම නොවන ඒ යථාර්ථයේ යථාර්ථය හැටියට නොදැක විනාකාරට දකින්න තැන ඉඳලා ඔක්කොම මොහය යන ගණයට යනවා. එහෙමනම් මනස පවත්තන්න එහෙම. යථාර්ථය දකිනවනම් මට කියන්න බෑ පුද්ගලයෙක් හැටියට මොහයි කියලා. අපි කළා තියන්නේ එහෙමනම් ඒ තමයි දහම. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මේ මෝහය කියන එක තීරණය වෙන දෙපැත්තක් තියෙනවා. මෝහය කියන එක අනුපූර්ව ප්‍රතිපදාව. සතර පාය යන මෝඩකමට සාපේක්ෂව මනුස්ස මට්ටමේ මෝඩකම නිර්මෝඩකමක්. මෝඩ නෙමෙයි වෙනවා. හරිද? ඒ මට්ටමේ මෝඩකමක් තියෙනවා නම් දිව්‍ය ලෝකේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම රළුයි මේ මෝඩකම අමෝහ අමෝහ වෙනවා. දිව්‍යයන්ගේ තියෙන මෝඩකමක් තියෙනවා නම් බ්‍රහ්මයන්ගේ මෝඩකම මේ මෝඩකමකට සාපේක්ෂව අමෝහ වෙනවා. බ්‍රහ්මයන්ගේ මෝඩකමක් රූපී බ්‍රහ්මයන්ගේ තියෙනවා නම් අරූපී බ්‍රහ්මයන්ගේ මෝඩකමට සාපේක්ෂව මේ මෝඩකම අමෝහ වෙනවා. කුසලයේ කියන එකක් උපදින්නේ ඒකයි. මේ නිසා මෝඩකම තුල වුණාට මෝඩකම තුල කුසලයේ කියන යමකුත් හම්බ වෙනවා අපිට. මෝඩකම නෙවෙයි උතන කියන්නේ අවිද්‍යාව කියන්නේ. සුදුසු වචන. එතකොට නිවනට සාපේක්ෂව මේ ඔක්කොම මොඩයි කියලා කියන රහතන් වහන්සේට සාපේක්ෂව තුන් භවයේම ලෝකෝත්තර කමට. ඉතින් නියම යථාර්ථය ගත්තාම එතන තමයි මොඩ නැහැ, අවිද්‍යාව නැහැ කියන තැන තීරණය කරන්න වෙන්නේ. යථාර්ථය. එතකොදුවත් අපි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ලෝකයේ තුල යහපත පවා ඉතුරු කරලා. ඉතින් සතර අපායට යන විදිහට කටයුතු කරන කෙනාම මොඩයි. කියනවා ඊට මෙහා මොඩයි කියන්නේ එහෙමයි. මම ඔන්න උපමාවක් කියන්නද? දැන් අපිට සිත් පහළ වෙනවනේ. ඔව්. කාද සිත්, හේද සිත්, මොහොන සිත්. මොහොන සිත් කොහොමද අපි දැනගන්නේ? හරි මම කියන්නම්. එකක් කියන්නම්. ඒකම තමයි මම මතක් කරේ. මොහය කියන එක අපි තීරණය කරන්නේ මේ මට්ටමයි කියලා ඒ මට්ටමේ හම්බ වෙන හැම අරමුණක්ම මෝඩයි කියන එකේ මම මතක් කළේ මෝඩකම තියනවා කියන එක. නමුත් මෝඩකමයි කියන එක තීරණය කරන්නේ සතර අපායටම සාපේක්ෂයි කියලා. මම මේක එකින් සිතත් එක්කත් විස්තර කරන්න මම ඒකට උපමාවක් කියන්නම්. දැන් අපි කියමු වෙලාව රැක් දැන් වෙලාව 9 ගාන 9 ගාන කියන දැන් කරුවලයි. මේ ලයිට් ටික ඔක්කොම ඕෆ් කළොත් තදම කරුවලයිනේ. කරුවලයි. මේ කිසිම දෙයක් පේනවද? එතකොට අපිට ගිය ඇතුළේ තියෙන බඩු මුට්ටු ආලෝකයක් කියලා මාත්‍රයක්වත් නැහැ නේද? ඔන්න ඒ වගේ වෙලාවකට වෝට් 10ක විතර බල්බ් එකක් අපි පත්තු කළොත් හරිද? දැන් මේක ආලෝකයක් නෙමෙයිද? ආලෝකය මේ බඩු මුට්ටු පේන්නේ නැද්ද? පේනවනේ. දැන් මෙතෙන්ට කියනවද අඳුරයි කියලා? මේ ටිකට බඩු මුට්ටු පේනවා වෝට් 30ක එකක් දැම්ම කියන්නකෝ දැන් මේ ටිකට කියනවාද අඳුරයි කියලා ආලෝකයයි කියලා කියනවා බඩු මුට්ටු පේනවා අඳුර කියන එක දැන් නැහැ අඳුරයි කිව්වේ මුකුත් ආලෝකයක් නැති තරමට විතරයි ඊට පස්සේ අපි දානවා වෝට් 30ක බල්බ් එකක් දැන් ඒ ඉස්සලට වඩා එළිය වැඩි නේද එළිය වැඩි කිව්වේ වෝට් 20 මට්ටමේදී තියම් අඳුරක් තිබිලා තියෙනවා අපි ආලෝකය කියපු දැනත් අඳුරක් තිබිලා තින ඒ අඳුරක් දුර වෙලා කියන එක නේද මේ කියන්නේ. නමුත් ඒකට අඳුරේ කිව්වේ නෑ මේ මට්ටමටත්. ඒක ආලෝකයක් නිසා. ආලෝකයේ වැඩි බවක් තියෙනවා. ඒකත් ආලෝකයක්. ඒ ආලෝකයේ වැඩි බවක් තියෙනවා වොට් 30යි කියන එක. දැන් අපි වොට් 50ක එකක් දානවා. දැම්මොත් වොට් 30යි කියපු මට්ටමේ තිබුණට වඩා එළියයි නේද? ඒ එළියයි කියන්නේ අපි නොදන්නකොට ඒකෙත් තව අඳුරක් තිබිලා තියෙනවා කියන එක නේද? අඳුරක් තිබුණාට අපි අලයන් අඳුරේ කියනවාද ඒකට? නැහැ. ඒකට එළියමයි කියන්නේ. අඳුරයි කියලා කිව්වේ මොකුත් මෙළිය නැති එකට විතරයි. ඊට පස්සේ වෝට් 100ක එකක් දැම්මා. 1000ක එකක් දැම්මා. 5000ක එකක් දැම්මා. ඔය වගේ ඉර වගේ පායන තැනට එනකන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ මට්ටමට අඳුර දත යුතුයි අපි. නමුත් මේ එකකටත් අඳුර කියනවාද? කියන්නේ. නමුත් අඳුරක් තිබිලා නැද්ද? අඳුරක් මෙතන තිබුණා කියන එක තේරෙන්නේ ඊට වඩා වැඩි ආලෝකයක් ආපු දාටයි. ඒට සාපේක්ෂව මේක අඳුරනවා මිසක එතෙන් අඳුර කියන්න බෑ. ඒ වගේ සතර අපායට යන මට්ටමේ මෝඩකමට තමයි මිත්‍ය දික්ටි. වැඩි එළියක් නෑමයි. අර ලයිට් මොකුත් නැති දැන වෙනවා. ඉතින් දැන් වෝට් 20යි කියලා පටන් ගත්ත තැන ඉඳලා ආලෝකයක් තමයි. අලෝබද්ද සමෝ කියලා කියනවා. මනුෂ්‍ය මට්ටම. ඒ අලෝභ අධ්‍යේශ සමෝහ වුණාට දෙවියන්ගේ හටගන්න ඒ මට්ටමේ අලෝභ චිත්තජයසික අලෝභ අධ්‍යේශ සමෝහ වල අර මට්ටමේ මොහයත් නැහැ. ඒ කියන්නේ අර්ථ වඩා මේ බල්බක එළියයි. මෙහෙම මෙහෙම මෙහෙම ගිහිල්ලා ඉර පෑවුවා වගේ තමයි රහත් වුණා කියලා කියන මොහය කියන තැන ඇත්තම නැහැ. යම් තාක් ආපහු එළිය වැඩි කරන්න බැයිද? ඒ දැනටම ගියා. ඒට ඔබෙන් එළියක් නැහැ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම්තාක් එළිය කියන එකේ උපරිමයක් තිබුණා. ඒට සාපේක්ෂ ඒකට වඩා එකක් තිබුණොත් මේක අඳුර වෙනවනේ. එහෙම එකක් නැති තැනකට ගියොත් ඒ වගේ. ඒකෙන් මම කියන්නේ දැනට අපි දන්නවා යම් රූපයක් බලනකොට සද්දයක් අහනකොට ගඳ සුවඳ ලබනකොට මේ ඇලෙනව නම් ගැටෙනව නම් මෙන්න මේ ඇලෙන්නේ ගැටෙන්නේ අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඇත්ත නොදන්නා කම නිසා. මෝහය නිසා. තේරෙනවද? එතකොට යමක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා අපිට. උදාහරණයක් හැටියට කෙලින්ම අපි ගත්තොත් මෝහය කියන්නේ දැන් අපි කියමුකෝ සැප වේදනාවක රාගානුශය තියෙනවා. දුක් වේදනාවේ පටිඝානුශය තියෙනවා. උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුශය තියෙනවා මෝහය. ඒ මෝහය තියෙනවා කියලා කියන්නේ ඒකේ ලක්ෂණය තමයි රූපය නොඉක්මවා පවතිනවා නම් හැම උපේක්ෂාවක්ම දැනගන්න මෝහයි කියලා. ඕගලන්ට මේ රූපය හම්බ වෙන මට්ටමක තියෙනවා නම් මේ රූපය හම්බ වෙන මට්ටමේ හැම හිතක්ම මෝහයි කියලා දකින්න හැබැයි මේ නිවනට සාපේක්ෂවයි. මේ නිවනට සාපේක්ෂව තියෙනවා. එහෙනම් ප්‍රශ්න කරගන්න එපා. ලෝකයට සාපේක්ෂව තමයි ලෝභ දේශ දෙකට නොවැටී ඉන්න නොදන්නාකම මෝහයි. මෝහය තීරණය වෙන්නේ ලෝකෙ තුල. ලෝභ ද්වේෂ දෙක ඇති වෙනවා නම් මේකට මම ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ, ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න ඕනේ. එහෙම ඉන්නේ මෙහෙමයි කියලා නොදන්නා කම මොහොය. දැන් අපි මෙහෙම කිව්වොත් මේ තරහ සිතක් කාහරි ඇති වෙනවා. මොකද මෝහය හා බැඳලම හැම වෙලෙම ඇති වෙන්නේ. මෝහය කියන්නේ මේ තරහ ඇති වෙන විදිහට නැවත නැවත නිමිති ගන්න එකම සුදුසු නෑ මේ තරහව වැඩි වෙන්න හේතුවක් නේද කියලා නොදන්නාකම මෝහය. ඒ හින්දාම තරහව ඇති වෙන නැති වෙන විදිහට හිතනවා. මෝහ දේශ දෙක එහෙමයි. රාගය ඇති වෙන විදිහට මෙනෙහි කර කර නිමිති ගන්න බවම රාගය වැඩි වෙනවා. මේ විදිහට නිමිති ගන්නේ මෙහෙම හිතන බවම නිසාම මේ රාගය කිනක වැඩි වෙනව නේද කියලා නොදන්නා කමම මේකේ මෝහය. මෝහ ලෝභ දෙක ඇසුරු වෙනවා. හැම වෙලාවෙම ලෝභ දේශ දෙක හටගන්නේ මෝහය කියන එක එකතු වෙලා. ওই දෙක නැතුව ඇත්ත ඇති හැටි නොදන්න. ඒ කියන්නේ රූපය නොඉක්මවා පවතින මට්ටමේ උපේක්ෂාවක් හටගන්න පුළුවන්. එතකොට නොදන්නාකම එකේ උපේක්ෂාවේ නොදන්නාකම මොහයි. නුවණ නැතිකම මොහයි. ඒක ඒකේ දුකයි. එහෙම මිසක තීරණය කරන්න වෙන්නේ හරියටම අපිට කියන්න බෑ මෝහය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. තේරෙනවද? ඒ කරන ක්‍රියාව තුලින් ගත යුතු මේ වෙලාවේ මෝඩකම කියලා කියන්නේ මේකින් උහිත වලක ගන්න හෝ ඒ සිද්ධිය නොදන්නවන නොපෙන්නන කමට මෝඩකම කියනවා මිසක මෝඩකම කියලා මෙහෙම එකක් කොහොමද තියනව නෙමෙයි. තවර මෝඩකම කියලා එකක් තියනව නෙමෙයි. ඒ ඒ අරමුණේ රවට්ටන්න ඇත්ත නොපෙන්නන බව මෝඩකමයි. එහෙම එහෙම කොහොමද හිනගතුනොත් අපිට අයින් කරන්න බෑනේ. නැති කරන්න බෑ. නේද? ඒ වගේ තේරුණොත් මේ. එතකොට ඒ ඒ සිතේ තියෙන ස්වභාවය. අවස්ථාවට හරිද? ඇති කිවි කුසල් කරන්න ඕනේ. මෝහය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අවිද්‍යා මිත්‍යා මිත්‍යා දිට්ඨි කියලා. මිත්‍යා දිට්ඨි කියනකොට ඒ මෝහය තුලින් නිර්මාණය වෙලා තියෙන අකුසල ධර්ම මොවිතර. මෝඩකම අවිද්‍යාව කියන මට්ටමට ආවහම අකුසලම කියලා කියන්න බෑ ඒ තුල කුසලයක් නිර්මාණය වෙනවා. හරිද? ඒකයි පුඤ්ඤපව පහිනස්ස. මේ දෙකම අතහැරෙන්න ඕනේ. හොඳ නරක කියන දෙකම අතහැරෙන්න ඕනේ කියන තැනට ගේන්නේ ඒ නිසයි. ඒ කියන්නේ හොඳ කියන එක එකාන්තයක් නරක කියන එක එකාන්තයක්. හොඳ කියන එකට සාපේක්ෂව වැරදි නරක කියන පැත්ත නරක කියන පැත්තට සාපේක්ෂව වැරදි හොඳ පැත්ත. එතකොට මේ මාර්ගය හොඳ සහ නරක කියන දෙකෙන්ම ඈතර වෙච්ච තැනක් වෙනවා. නේද? ඒකයි මිත්‍යා දෘෂ්ටියත් අවිද්‍යාවත් කියන දෙකම අතහැරෙනවා. ඒකට මම උපමාවක් නිකන් කියන්නද? ත්‍රිවිසංගත සතෙක් වතුරකට වගේ ඉබුණොත් ඉස්සෙල්ලාම මෙතන එයාට ඇති වෙන අවිද්‍යාව. මේ තමන්ගේම ඡායාව මේ මගේම ඡායාව නේද කියලා සිදුවෙච්ච සිද්ධිය ඇත්ත ඇති ඇති දන්නේ තමන්ගේ ඡායාවනේ පොකොණට වැටුනේ. මේ මගේම ඡායාවයි කියලා දන්නේ ඇත්ත නොදන්නාකම නිසා තව සතෙක් ඉන්නවා කියලා දෘෂ්ටියක් ඇති අවිද්‍යාව නිසායි වැරදි දැකීම. තව සතෙක් ඉන්නවා කියන එක ඇති උනේ තමන්ගේම ඡායාව කියලා දැක්කේ නැහැ. ඇත්ත පවතින දේ ඒක. සිදුවෙච්ච දේ ඒක. සිදු වෙච්ච දේ සිදුවීම හැටියට නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මිච්ඡා දිට්ඨි, වැරදි දැකීම. තව සතෙක් නේද කියලා. ඊට පස්සේ තව සතෙක් කියලා දැක්කට පස්සේ ඉන්න කෙනාට කැමති යැලෙනවා, ලෝභය. නැත්නම් ඉන්න කෙනාට අකමැති ගැටෙනවා, ද්වේෂය. ලෝභ දේශ දෙක ඇති උනේ මෝහය නිසායි. ඒ කියන්නේ තව සතෙක් ඉන්නවා කියන වැරද්ද නිසා. ඒක ඇති උනේ අවිද්‍යාව නිසා. ඒක අවිද්‍යාපච්චය සංකාරා. ඒ කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර කියලා පෙන්වන්නේ අවිද්‍යාව නිසා මේ ලෝභ දේශ මොහ කියන මේ විතර්ක ටික තියෙන, කර්ම තියෙන. දැන් අවිද්‍යාව නැති වුණොත් සම්මාදිට්ඨි ඇත්ත දකිනවා. තමන්ගේම ඡායාවට මේ මගේම ඡායාව නේද කියලා එයා ඇත්ත ඇති හැටි හඳුනාගත්තොත් තව සතෙක් ඉන්නවා කියන වැරදි දෘෂ්ටිය තියෙයිද? එහෙම වුණොත් බුරයිද? පණීද? එතකොට ගුරනවා කියන එක වචී කර්මය නම් පයින්නවා කියන එක කාය කර්මය නම් තව සතෙක් ඉන්නවා කියන එක මනෝ කර්මය නම් ඈ මේ සිත කය වචනය කියන තුන්දරේ ක්‍රියාවපෙනේද අවිද්‍යාව නැති වුණා සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඒකයි ඇත්ත ඇති හැටි දැකීම ඇත්ත නොදකින තැන අවිද්‍යාව අවිද්‍යාව තිබුණොත් ඇති වෙන ප්‍රතිඵල මිත්‍යා දිට්ඨිය ඕක රළු සිව් මට්ටම් තියෙනවා මේ අවිද්‍යාව නිසා කෙනෙකුට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්න පුළුවන් මෙලොවක් නැත පරලොවක් නැත මවට පියට කළදී නැත කියන තැනම අඳුරම වගේ කෙනෙක් දැන් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් තිරසංගත සතා මේ තමාගේම ඡායාව කියලා හඳුනා ගන්න ඇති තැන මේ අපිට චිත්තචෛසික නිසාම ලෝකේ උපදිනකොට අපේම මනස නිසා උපදින ලෝකේ අපිට පේන්නේ නැතුව මේ තව පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා අපිට හම්බ වෙයි මේ අපේම මනස හම්බ වෙන තැන ඒත් අපි දන්නේ අපේම මනසේ ඡායාව රැවටලා සත්පුද්ගල දෘෂ්ටි ඇති කරගෙන ඇලින් ගැටින් දෙක ඇති වෙයි. ඇලින් ගැටින් දෙක ඇති කරගන්නේ සත්පුද්ගලකින් දෘෂ්ටිය නිසායි. ඒ දෘෂ්ටිය ඇති වුනේ අවිද්‍යාව නිසායි අපේ. ඒ බව අපිට නොතේරෙයි. නමුත් මේ මිත්‍යා දෘෂ්ටිය මෙතන මිත්‍යා දෘෂ්ටියක් තමයි. මේ මිත්‍යා දෘෂ්ටිය වෙනසක් තියෙනවා. අවිද්‍යාව තුල තමයි තම මේ කර්ම එතකොට අවිද්‍යාව කියන තැනින් නැති වුණොත් මේවා ඔක්කොම නැති වෙනවා. තුන් භවයම නැති වෙනවා. ඒ කියන්නේ අර මේ මගේම ඡායාව කියලා දැනගත්තොත් තව සතෙක් ඉන්නවා කියන මනෝකර්මයක් නැහැ, බුරණ එකක් නැහැ, පයින් එකක් නැහැ. නේද? අවිද්‍යාව නිරෝධ සංකර නිරෝධ. තේරුණාද කියන්නේ? අවිද්‍යාව නිසා මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා කියනකොට එහෙම දත යුතුයි. අවිද්‍යාවයි මිත්‍යා දෘෂ්ටියයි කියන දෙකම නියෝජනය වෙලා තියෙන මොහ කියන මට්ටම වුණාට වෙනසක් තියෙනවා. එතකොට විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. අවිද්‍යාව නිසා මිත්‍යාදිට්ඨිය, විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි පවතින නිසා එහෙම කෙනෙක් නැති තැන කෙනෙක් නැහැ කියලා දකින්න. පුද්ගල නොවන ධර්මතාවය, පුද්ගල නොවන ධර්මතාවයේ ධර්මතාවය කියලා දකින්න. එහෙනම් විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. අවිද්‍යාව නිසා මිත්‍යාදිට්ඨිය වගේ විද්‍යාව නිසා සම්මාදිට්ඨිය. ඔසබ. දැන් තව සාදු